හොඳයි සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි අදත් අපේ ධර්ම සාකච්ඡාව නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු. ඊට පස්සේ සභාවෙන් මතුවෙන ප්‍රශ්න తీරන අපි කාලානුරූපව ඒකට ප්‍රතිචාර දක්වමු. අපි ඡන්නක ඉලා සිටමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට. අවසරයි ස්වාමීන් වහන්සේ. ගරු ස්වාමීන් වහන්සේ මා තේරුම් ගත් ආකාරය හරිදයි පැහැදිලි කර දෙන මයික් එක වැඩ කරන්නේ මයික් එක මෙහෙම ඉස්සරහට අල්ලන්න මෙහෙම මෙහෙම අල්ලන්න මේ මේ ඇන්ගල් එකට අල්ලන්න ගරු ස්වාමීන් වහන්සේ මා තේරුම් ගත් ආකාරය හරිදයි පැහැදිලි කර දෙන්න සිත නලියන මොහොතක මොහොතක සිට ආනාපානයට පැමිණිය මොහොත මොහොත වෙරිෆයි කරන්නේ කොහොමද? මේ අවස්ථා දෙකම සිහිනයක්ද යථාර්ථයක්ද? හුස්ම හුස්ම නම් එය කාය හුස්මක් නම් එය කාය එය එය කාය පොට්ටබ්බයක් එය පෙනීමක් ඇසීමක් රසයක් ගන්ධයක් සිතවිල්ලක් නොවන සිත නලීන වීම පෙර දැක් වූ එකක්වත් නොවේ. වෙරිෆයි කරන්නේ ਵਿਚාරය කිරීමනි. එනම් භාවනාව මොහොතකට නවතා සිතින් විමසීමකි. කල්පනා කිරීමකින් තේරුම් ගැනීමට උත්සාහ කිරීමකි. මේ නිවැරදිද තෙරුවන් සරණයි. මෙතන පැති දෙකක් තියෙනවා. ප්‍රත්‍යක්ෂය සහ අනුමාන ඥාන කියන එක. reality and the deductive knowledge or inferential knowledge කියන එක අපිට මේ පේන දේ නැත්නම් අපි මේ ප්‍රත්‍යක්ෂ කරන දේ අපේ පරණ ඥානියත් එක්ක හෝ වෙන කෙනෙකුට කතා කිරීම sannivedanaya කරනකොට අපි ඒක අනුමාන ඥානත් එක්ක ගලපන්න ඕනේ. එහෙම නැත්නම් ඒකට කියනවා මේ චින්තාමේ ඥාන කියලා. ඒ චින්තාමේ ඥානයකට දැම්මේ නැත්නම් ප්‍රත්‍යක්ෂය වර්ණ ගන්න බෑ, ප්‍රකාශයටපත් කරන්න බෑ. මොකද ප්‍රත්‍යක්ෂය කියන එක කාටවත් වචෙන්ට දාන්න බැරි එකක්. ඒ නිසා මේ සෙන් බුද්ධ ධර්මයේ කියනවා the whatever you can express is never the eternal tao කියලා. නියම සත්‍යය කවදාකවත් express කරන්න බෑ. express කරන්න යනකොට අපි භාෂාවට දාන්න ඕනේ. එතකොට inferential knowledge, deductive knowledge, එහෙම නැත්නම් ණය විපස්සනාව, එහෙම නැත්නම් තර්ක ඥාන වලට දාන්න ඕනේ. ඉතින් එතෙන් තමයි පසේ බුදුරජාණන් වහන්සේ සහ බුදුරජාණන් වහන්සේ අතර වෙනස. පසේ බුදුරජාණන් වහන්සේකට උත්සාහ කරේ නැහැ. උන්වහන්සේ ප්‍රත්‍යක්ෂයට ගියා. උන්වහන්සේ අවබෝධ කරා කාටත් කියලා දෙන්න කියන්නේ. පස්සේ අම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒක ප්‍රත්‍යක්ෂ කරපේක 1000ක් නයින් 84000 ක්‍රමයකට මේක කියන්න උත්සාහ කරා. කියන්න උත්සාහ කරාට පස්සේ ඉතින් પરම්පරාවක් හැදුනා. මේ සංඝයා කියලා જાතියක් හැදුනා. ත්‍රිපිටකය කියලා එකක් හැදුනා. බුද්ධ ශාසනය කියලා එකක් හැදුනා. දෙන්නම එකයි. පස්සේ බුදුහාමුදුරුවෝයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙන්නම එකයි. සම්බු අවබෝධයක් ලබනවා. පතිපුත්‍රජානනාංශ කියන ගොළු බුද්දයි කියලා. මියුට් කියලා. බ්‍රහ්මා සම්බුත්‍රජානනාංශයේ ඉතින් බොහොම ප්‍රසිද්ධයි. ਸਰවඥතා ඥාණයෙන් දෙන්නටම තියෙනවා. ඉතින් ඒ නිසා අපිට ප්‍රත්‍යක්ෂයේ කිසිම හිකයක් ඇත්තේ නැහැ. අපි ඔක්කොම බලා ප්‍රත්‍යක්ෂ ඥානිය අතින් සමානයි. නමුත් ඒකේ කොයි එකද මතු කරන්නේ, කොයි එකද හුවා දක්වන්නේ, කොයි එකද ඉස්සර කරන්නේ, කොයි එකද අඬ හැටේට පාන්නේ කියන එකෙන් අපි වෙන් වෙනවා. ඒක නේතු අපේ කිසි වෙනසක් ඇත්තේ නැහැ වෙන්නේ. මේ කොයි එකද අපි ඉස්සරහින් තියන්නේ. කොයි එකද ඇඩ්වර්ටයිස් කරන්නේ. කොයිද මාකටිං කරන්නේ. එච්චරයි අපේ තියෙන වෙනස. දැන් ප්‍රත්‍යක්ෂ එකයි. ඊට පස්සේ මුල් කරනවා මුලින් අහනවා හිතේ නලින ස්වභාවිත ආනාපානයි කියලා. ඉතින් මේ දෙකත් මම දන්නේ මේම ආරක්ෂාකාරයෝ කියන්නේ හිතේ නලින ගතියෙන් තමයි ආනාපානෙ පිම්බීම හැකිලිමයි දැකීමයි පෙනීම ඔක්කොම හැදෙන්නේ. ඉතින් මේ නලියන ගතිය මොකක් අපි හදා ගන්නද මොකක් මාකටිං කරනවද කියන එක අපි අපි හැටියට වෙනස් වෙනවා. අපි නලියන ගතියට ගියාම ඒකට අපි කියනවා ශක්තියක් තියෙනවා. එහෙම නැත්නම් ජවයක් තියෙනවා. ඒකට උනම් භවය කියලා කියනකොට ඒක අපි එක එක ජීවල් හදනවා. ඒ තියෙන භවයේ මේ වෙලාවේ අපි විඳින දේ අපි අපේ කර්ම ශක්තිය හැටියට රුචි අරුචිකම් වල හැටියට එකම මැටි ගුලිය තමයි අපි හදන්නේ කලයක්ද අපි හදන්නේ තැටියක්ද අපි හදන්නේ පහනක්ද කියන එක අපි අපේ හැටියට වෙනස් මැටි ටික නම් එකයි මැට්ටර තමයි අපි උතන කම්පන චංචල ගති එහෙම නැත්නම් නලියන ගති කියලා කියන්නේ ඒක දන්නේ නැති කෙනෙක්වත් අත්විඳින්න නැති කෙනෙක්වත් එකම චිත්තක්ෂණයක්වත් නැහැ නමුත් ඒකේ මාකටිං කරන්න ප්‍රොඩක්ට් එකක් නැහැ ඒ නිකන් මැටි විතරයි. ඊට පස්සේ අපෙන් කල හදනවා, මැටි ගුරුලෙත්තු හදනවා, මැටි කෝප්ප හදනවා. හදලා හදලා ඉතින් අපි මම හදපේක ලොකුයි කියලා කෑ ගහන්න හැදුවට ඔක්කොම හැදෙන්නේ එක මැට්ටෙන් තමයි. ඉතින් අර නිවන් දකින්නයි කියලා කියන්නේ අපි ඔය හදන දේ පැත්තක තියලා ඒ මූලික මැට්ට එහෙම නැත්නම් අර නිකලස් මනස එහෙම නැත්නම් කෙලසිච්චින්ද්‍රී මනසට මොන හදන්න නැතුව එහෙම නැතර කරන්න පුළුවන් කම්බාන. බැලුවට පස්සේ පේනවා ඔක්කොම සමානයි. අපිට පේන්නේ අර මොනවාක්වත් හදපු නැති මැට්ටර වැඩිය හදපු මැට්ට හොඳයි කියලා. ඒක තමයි අපි මේ ඉගෙන ගන්නවා කියලා කියන්නේ. මොනවාක්වත් හදන්න නැති නිකන් මැටි ටිකට වැඩිය කලේ හොඳයි. මැටි ටිකට වැඩිය ගුරුලීත්වය හොඳයි. මැටි ටිකට වැඩිය මැටි කෝප්පේ හොඳයි. ඇයි ඒකේ නිර්මාණ ශිල්පයක් තියෙනවනේ. එතකොට බුදුරජාණන් වහන්සේ නගන තර්කණය තමයි මැටි ටික වෙනසකට භාජනය වෙන්නේ නැහැ. ගුරුලීත්වෝ කැඩෙන්න පුළුවන්. කලයේ කැඩෙන්න පුළුවන්. ඒ නිසා නිර්මාණයේ හොඳ එකක් කරපු කෙනාට ඒ නිර්මාණය කැඩුණට පස්සේ නිර්මාණයේ ප්‍රමාණයට දුක් ඇති වෙනවා. මේ නිර්මාණයට අපි සංස්කාර කියලා කියනවා. ඉතින් අපි විවිධ නිර්මාණ උදේ ඉඳලා හැන්ද වෙනකම් කරනවා. එක්ක ආය මැටි ටික ආය මැටි බවටපත් කරනවා. ආය හදනවා. ආයන එකක් හදනවා. ඕක තමයි කර කර ඉන්නේ. ඒකේදී ප්‍රශ්නයක් නැත්තේ නෑ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ කවදාද මේ හදප මැටි බාණ්ඩ පිච්චුවට පස්සේ ආය ඒක කැඩෙන එක කැඩෙනවා. ආය මැට්ටක් බවට පත් කරන්න බෑ. විචක්‍රමණය කියලා කියන්නේ ඒකයි. විචක්‍රමණය කරාට පස්සේ පුච්චපු මැටි කැලක් නැවත ස්වභාවික මැට්ට බවට පත් වෙන්න අවුරුදු 20 ලක්ෂයක් යනවා කියලා සාමාන්‍යයෙන් කියනවා. ඒක හදලා පුච්චන්න තෝ තිබ්බට ප්‍රශ්නයක් නැහැ. ඒක ආය ආය හම්බන්න පුළුවන් ඕන දෙයක් කරන්න පුළුවන්. අපිට වෙලා තියෙන්නේ පුච්චනකම් හදිසි. මේ මගේ නිර්මාණය මගේ පේටන්ට් එක මට හම්බ වෙනකම් මම රෙජිස්ටර් කර ගන්නකම් මගේ ප්‍රොඩක්ට් එක විකුණනකම් මගේ කීර්ති නාමය ලැබෙනකම් මගේ පවුලේ නාඹුව ලැබෙනකම් ඉතින් අපි රණ්ඩු කර කර ඉන්නවා. නමුත් පුත්‍රයන්ට අපිට ගන්න නිකන් මැට්ටෙක් වයන් නිකම්ම නිකන් මැට්ටට තියලා නිකන් හිටපො ඕනේ නිල්මාරයක් කරපන් ආයෙත් අඹපන් ආයෙත් කඩපන්. ඒක තමයි පොඩි එකා කරන්නේ. ඒ නිසා පොඩි කාට චෝදනා කරන්නත් බෑ වුරුදු 18ක් විතර යනකම්. ඌ මොන අපරාධ කෙරුවත් ඒක නීතියට වැටෙන්නේ නැහැ. මොකද ඌට ඌ එකක්වත් පුච්චන්න ඕන කමන්නේ ලේගෝ සෙට් එක වගේ හදනවා කඩනවා. අපි එමනේ හදපු දේ ස්ථාවර කරගන්න කැපිපේන දඟලනවා. ඉතින් ඒ නිසා මේ ආනාපානෙත් කියන්නේත් ඔය කම්පන චංචලයේම එක මැනිෆෙස්ටේෂන් එකක්. ආනාපානෙ බලන එකට බිම්බි හැකලින් පේන්නේ නැහැ. පිම්බි වෙනකින් බලන්නේ කරන ආනපානෙ පෙන දෙකම එකයි. එහෙම නැතු මම දැන් මෙතන ඉන්නවා කියන එක ගත්තත් ඒත් එච්චරයි. සක්මන් කරනවා කියලා ගත්තත් එච්චරයි. ආධුනිකයට ආනපාන භාවනාකාරයෝ ලංකාවේ පිම්බි මැකිලින් භාවනාකාරයෝ බුරුමි කියලා ක්‍රම දෙකකට හදාන රණ්ඩු කරනවා. මේ භාවනා ක්‍රම දෙකක් හදාගෙන රණ්ඩු කරන මේ දෙකම එන්නේ වායෝ පොට්ටහබ ධාතුවේ. ඉතින් අපි කරන්න දැන රිග්‍රෙෂන් එකෙන් කොච්චර සංකීර්ණ තැන ඉඳලා මුලට මුලට මුලට මුලට පුළුවන් තරම් එනවා. මුලට එන්න එන්න මමය නැති වෙනවා. මාන්නේ නැති වෙනවා, තෘෂ්ණාව නැති වෙනවා. ඈතට යන්න යන්න හැම දෙයකම මම එනතම් මගේ එක උසස් නැත්නම් මගේ එක පහත් කියන එක එනතම් ඒක අල්ල බදා ගන්න ගතිය මේ දේ අනුව තෘෂ්ණාව ඇති කරන ගතිය වැඩි මේ මැටි මැට්ටේ ඉඳලා නිර්මාණයට ගිහිල්ලා නිර්මාණය පුච්චලා එළියට දාන දාන්න එක වැඩි. ආයේ මැට්ට බවටපත් කරන්න පුළුවන්කමක් තියෙන එක කියන එක තමයි බුදු කෙනෙක් පහළලා කියන්නේ. ඔය හිත ආරම්භක තැනට නැත්තම් කියනවා ප්‍රයිමෝඩියල් ෆෝම් එකට නැත්තම් ප්‍රകൃතියට ගන්න පුළුවන්. මොනක්වත් බාටපත් වෙලා නැහැ ප්‍රයිමෝඩියල් හිත ඒක තමයි ප්‍රභාස්වරම හිත. පබස්සරමි දම්බික වෙච්චිත්තං ආගන්තුකේ උපක්කලිටේ උපක්කලිටං තං අසුතෝතෝ පුතුජනෝ නප්පජානාති. මහනි මේ මූලික හිත ඊටාත්ම පිරිසිදුයි. එමෙන්නත් අපි නිකන් නිරූපණය කරනවා නම් හිත කියන එක අපි ගෝලයක් කියලා ගෝලේ ඊටාම මැදම ඊටාමත්ම පිරිසිදුයි පිටලෙල්ල කක්ක ගෑවිලා තියෙනවා පිටලෙල්ලේ ආගන්තුක උපක්ලේශ තියෙනවා ග්‍රීස් ගෑවිලා තියෙනවා මජං ගෑවිලා තියෙනවා කුණු ගෑවිලා තියෙනවා ඒක තමයි පේන්නේ මැදට යන්න යන්න යන්න යන්න ඉතාමත්ම පිරිසිදුයි. ඒක පෘථග්ජනයා දන්නේ නැහැ. යාට පේන්නේ අත ගන්නකොට අහුවෙන ග්‍රීස් ටික විතරයි. වෙන කෙනෙක් දිහා බැලුවත් යාගේ දෝෂ ටික විතරයි පේන්නේ. එතන මේ නිවනක් තියෙනවා කියලා නිවන් දකින්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා පේන්නේ නැහැ. ඒක නිසා අපි තමන් තමන් ගැන අව탁සිරු කරන එක අනිවාර්යයෙන්ම අනුන් අව탁සිරු කරනවා. තමන් තමන් ගැන takසිරු කරන එක අනුන්ගේ takසිරුවට ලක් වෙනවා. හැම කෙනෙක්ම නිවනක්. හැම කෙනෙක්ම මේ නිවනට ප්‍රභවයක් නිවන් දකින්න පුළුවන් කෙනෙක්. කොයි වෙලාවෙ දකිද කියලා කාටවත් කියන්න බෑ. අන්නේ විදිහට තමන් පිළිබඳවත් අනු පිළිබඳව කල්පනා කරනකොට මේ අරමුණු අනුව කානපානද මුලද මැදද අගද වමද දකුණද පිම්බීම දැකිලිමද කියනවා මේ ප්‍රභාසර හිතේ ගොඩාක් ඈතට ගියාම මතුවෙන අරමුණු. ඒක ඒක අරමුණක් කරනා මිසක්කා ඒකල්ලන නම්බුනාමකම් ලබන්න මාන්නක්කාරකම් කරන වෙනුවට ඒ අරමුණ දැනගෙන ඒ අරමුණේ ගෙවම් කරලා පසාරු කරගෙන මැදට මැදට මැදට එනකොට පේනවා ඔක්කොම ඇති වෙන එකම ප්‍රභාවයක් මේකෙදී. ඒක ඒකට කියන possibility කියලා. එහෙම නැත්නම් potential කියලා කියන. ඒක මේ ප්‍රභා ප්‍රභා ප්‍රභා ප්‍රභව කියන වචන තමයි සරුවචන්සේ පාවිච්චි කරලා තියෙන ඔය ප්‍රභා කියන වචනේ ප්‍රභවය කියන වචනය සෝස් එක කියන එකක් තියෙනවා. ඊට පස්සේ ප්‍රභා කියලා ගත්තාම සුදු ආලෝකයකටත් කියනවා. ඉතින් සාමාන්‍ය අපේ අටුව ආවේ නිතරම සුදු ආලෝකය කියන පැත්තට තමයි හිතලා තින්නේ. හිත බොහොම පිරිසිදුයි ප්‍රභාසරයි කියන එක. හැබැයි ප්‍රභාසයට වැඩි එක heavy high potential එක. ඕනම දෙයක් පාටපත් කරන්න. බුදු වෙන්න පුළුවන්. දෙවියෙක් වෙන්න පුළුවන්. බ්‍රහ්මෙක් වෙන්න පුළුවන්. ගහලෙක් වෙන්න පුළුවන්, වාසලෙක් වෙන්න පුළුවන්, බ්‍රහ්මෙක් වෙන්න පුළුවන්. ඕන දෙයක් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මොකකටවත් රෙකග්නයිස් කරන්න බෑ. මොකක්වත් මේක මම වෙමි කියන්නේ නැතුව හිටියොත් කවදා හරි ප්‍රභවයට යන්න පුළුවන්. කොතනක හරි මම කියලා ඇල්ලුවොත් ගමන් අපි එතන අහු වෙනවා. ඉතින් ඒ නිසා ආනාපානෙ අල්ලන්න යනකොට ආනාපානෙට අහු වෙනවා. ඒ කිසිසේත්ම ආනාපානෙ අල්ලන්න කියලා කියන්න හොඳ නැහැ. හොඳට වාඩිලා වටේලා බලන්න මොකද්ද පේන්නේ කියලා. එච්චරයි. ඉතින් පේන්නේ කම්පන චංචල වේගයක්ද ආනාපානයක්ද පිම්බීම හැකිලීමක්ද එහෙම නැත්නම් මේ හැප්පෙන එකේ බරතද ගතියද කියන එක එක එක නාය එක එක වෙලාවෙන් වෙලාවට වෙනස් වෙනවා මේ චේන්ස ආරමුණකට හිත දාපු ගමන් ගුරුකුලයක්ම වෙනවා ඊට පස්සේ ඉතින් ඒක අල්ලගෙන කෑ ගහනවා අපේ ගුරුන්නාසේ හොඳයි අපේ භාවනා මධ්‍යස්ථානේ හොඳයි අපේ ක්‍රමේ හොඳයි කියලා ඒ එකක් අල්ලගන්න දඟලන දැඟලිල්ල හරහා අපි අහුවෙනවයි කියන එක තේරෙන්නේ නැහැ ඒ නිසා මොකද්ද මතුවෙන්නේ මේ මතුවෙන දේ අරමුණු කරනවා නැත්නම් මතුවෙන දේ අනුව මානසිකාරය පවත්වනවා මිස මේක මතුවිය යුතුයි හෝ මේක මතුවීම හොඳයි කියන කතාව ගත්තොත් ওই කාම ලෝකයේ තියෙන වෙහෙස තරති භාවනාදී දෙන්න පටන් ගන්නවා. ඒක හරි අමාරුයි යෝගාවචරයේකට මේ අරමුණේ සීමාකාරී ප්‍රායෝගික වටිනාකම තේරුම් අරගෙන අරමුණ ගෙවන් වෙනකොට අරමුණ අතහරින එක විතක්කේ කියන චෛතසිකේ පාවිච්චි කරලා ඒකේ ප්‍රයෝජන ඉවරනට පස්සේ ඒක අත්හරින එක විචාරය කියන චෛතසිකේ පාවිච්චි කරලා ඒකේ ප්‍රයෝජන වුණාට පස්සේ ඒක අත්හරින එක දන්නේ නැති නිසා අපි එක එක තැන්වල එක එක දේවල් අල්ලනවා අල්ලලා ඒක උපකරණයක් විදිහට නෙවෙයි පාවිච්චි කරන එක end product එක කියලා හිතනවා ඒ අවසාන කියලා ඊට පස්සේ ඉතින් අල්ලපු තැන අහුවෙනවා ඒ නිසා මේ ප්‍රශ්නේදී ඒ පරමාර්ථයේ සහ පරමාර්ථයේ ප්‍රකාශ කිරීම සඳහා අපි පාවිච්චි කරන අනුමාන ඥාන කියන එක තේරුම් ගන්න ඕන. ඒක ඉතින් අපි මේ සුතමේ ඥාණයෙන් තේරුම් ගන්න ඕන. ඊට පස්සේ චින්තාමේ ඥාණයෙන් තේරුම් ගන්න. තේරුම් ගත්තට ඒක ක්‍රියාවබහත් පාවට ක්‍රියාවත් වෙන්නෙම ප්‍රත්‍යක්ෂය කරන වෙලාව තමයි ප්‍රත්‍යක්ෂය කවදාකවත් වචන දාන්න බෑ. වචන දාන හැම එකක්ම ත්‍රී කන්ඩිෂන් කරපියවා. ඒක කුණු වෙච්ච දේවල්. ඒකෙන් තමයි ඔය ලෝක විශ්ය හැට කරන තියෙන්නේ. මෛත්‍යාසයේ භූගෝලයේ අනම්මන හැම එකකෙම දුක තමයි දෙන්නේ. ප්‍රත්‍යක්ෂයේ කාටවත් වචෙන්ට දාන්න බෑ. නමුත් අපි සමාජයේ ජීවත් වෙනකොට අපිට sannivedana කරන්න වෙනවා. sannivedana කරනකොට චින්තාමය ඥාන නැත්නම් ওই අනුමාන ඥාන එහෙම නැත්නම් ඒ ව්‍යාකරණ රටාව අවශ්‍ය වෙනවා. ඒක සීමාව දැනගෙන පාවිච්චි කරන්න. අන්තිම භාවනා කරන්න ගියාම තමයි දකින්නේ මේ කම්පන චංචල භාවය. එහෙම නැත්නම් සමහර වෙකට හිස්තන කියලා කියනවා. නිස්සද්ද භාවයේ අඬ කියලා කියනවා. සහැල්ලු බව කියලා කියනවා. ආලෝකයක් කියලා කියනවා. කම්පන චංචල කියනවා. ඒකද එහෙම නැත්නම් ඒකෙන්ම නියෝජනය වෙච්ච බිම්බීම හැකලීමක්ද ආනාපානයක්ද කියලා කොයි එක පටන් ගත්තත් ඒ දේ විපරිණාම වෙන හැටි බලන්න. විපරිණාමේ වෙලා වෙලා වෙලා අන්තිමටම යන්නේ ඒකේ ප්‍රභවයට තමයි. එනිසා මොනවා මතු වුණත් ඒ මතුවීමේ තියෙන වෙනස්කම අනිත්‍යත්වය ඇතිව නැති වෙන බව එහෙම නැත්නම් කාලානුරූප ඒකේ ආකාර සහ හැඩ සටහන්ස ආකාර වෙනස් වෙන බව දැක් ගන්න බැරි නිසායි අපිට මේ කමඨං සුද්ධ කිරීමේ ප්‍රශ්න මතුවෙන්නේ. ওই මොනම දෙයක්ක් කියලා ඉවරෙන් ඉස්සලා වෙනස්ලා ඉවරයි. අන්නේ වෙනස් වීමට හැඩ ගැහුණා නම් වෙනස් වීමට සාදර වුණා නම් ආහන්න ප්‍රශ්නයක් එන්නේ ඉස්සලා ප්‍රශ්නේ වෙන දෙයක් පාඩපත් වෙනවා. ප්‍රශ්නේ වර්ණගන්න ඉස්සලා ගිහිල්ලා. බලාපොරොත්තු දිහා බලනින්නකෝ ඒව එකක්වත් කවදාකවත් හැඩයක් ගන්නවද කියලා. අපි අපි හැඩයක් දෙන්න ගියාට එයා ඒක වග වෙන්නේ නැහැ. අද කොච්චර වලාකුළු ගියත් නැති වුණත් අහස කෙලෙසනවද කියලා බලන්න. නෑ. අහස තියෙන කොහෙද වලාකුළු තියෙන්නේ මේ මෑතක. ඉතින් වලාකුළු අනුව තමයි මේ කාලගුණයක් හදාගෙන වැත්තට හොඳ නෑ කියලා කියන අවුවට හොඳයි කියනවා. නමුත් වලාකුළුෙන් උඩට ඒ බලපෑම නැහැ. ඒ වගේ අපේ හිතේ වලාකුළු ටික තමයි ඔය සංඥා වෙන්නේ. ඒ සංඥා වලින් එහා පැත්තක් තියෙනවා. ඒකේ තියෙන ගොඩක් වෙලාවට පරමාර්ථ ධර්ම ඒක ඔය වෙනස් වීමට ලක් වෙන්නේ නැහැ. ඒක දිහා බලන්න බැරි. මොකද අපි අර අපි ඔළුවට දාගෙන තියෙන සංඥා ටිකක් තියෙනවනේ අපි හැදියාව හරහා මේක හොඳයි මේක නරකයි මේක සුදුයි මේක කළුයි මේක හරි මේක වැරදි මේක ධාර්මිකයි මේක අධාර්මිකයි කියලා. අනේ ඒ හරහා බලා ගන්න බැරි නම් අපිට එහා පැත්ත වෙන සංසිද්ධිය නෙවෙයි පේන්නේ. එහෙම නැත්නම් ප්‍රොජෙක්ටර් එකේ ලයිට් සෝස් එක පේන්නේ අපිට සෙලෝෆේන් එකෙන් පස්සේ ගැල්ල විතරයි පේන්නේ. සෙලෝලොයිඩ් මොකද කියන්නේ? සෙලෝ. චිත්‍රපටිය හදලා තියෙන පටියට සෙලෝලොයිඩ් එක. සෙලෝලොයිඩ් එකෙන් පස්සේ විතරයි අපි චිත්‍රපටිය දාගන්නේ. ඊට එහා පැත්තේ තියෙන සදාතනික ආලෝකයක් විතරයි. සම්පූර්ණ ආලෝකයක් කඩ කඩ කරලා ඊට පස්සේ සෙලෝපේන් එකක් අල්ලා ඊට පස්සේ තමයි කොල්ලයි කෙල්ලයි නළුවයි චිත්‍රපටයයි වර්ණ චිත්‍රපටයි කළු සුදුයි හොඳ නරකයි ශෝකාන්තයි දුක්ඛාන්තයි ඔක්කොම තියෙන. පොඩ්ඩක් ඔය සිලෝපෙන් එකේ එහාට ගියාම පූර්ණ ආලෝකයක් තියෙන. ප්‍රොජෙක්ටර් එකේ. ඒ කඩ කඩා දීමෙන් තමයි ඇනිමේෂන් එක පටන් ගන්න. ඉතින් අපි භාවනාදි කරන්න දන්නේ මේ සිලෝපෙන් එක තමයි මේ ජීවිතේ එකතු කරපු කක්ක ටික. නැවත ඉන් එහා ගිය කොටසක් තියෙනවා. අන්න ඒකට කියලා බැලුවට පස්සේ වෙනවා හැම වෙලාවෙම එළිය තියෙන. අපේ කර මේ අපිට චිත්‍රපටිය මවන්න හදපු මේ සෙලුලොයිඩ් වීරයෝ කියලා කියන්නේ අපි. චිත්‍රපටි වල ඉන්න කොල්ලෝ පුම්බගෙන ඉන්නේ හැම වෙලාවෙම. අරගෙන පුම්බනවා උඹ. කෙල්ලන්ටත් අන්දනවා. නිකම් බලනකොට මේ සිරිබිරිස්ලා ඉන්නේ. හැබැයි ඇඳට පස්සේ අම්මර විසිල් ගහන්නයි උඩ පනින්න නටන්න පටන් ගන්නවා. හැබැයි මේ සෙලෝපේන් එකේ තමයි ඔක්කොම තියෙන්නේ. ඉන් එහා ඇතුළේ පැත්තේ මොකක්වත් නැහැ. අන්න ඒක විනිවිද දැක්කට පස්සේ දකින්නකම් ඉති ලොකු අමාරු වැඩේ ඇත්ත. කියන්න ගියාම නා ලේසි. නමුත් ඒක විනිවිද දැක්කට පස්සේ පේනවා මේ චිත්‍රපටිය ඒ මිනිස්සු කැලී ටික දුන්නට හදාගෙන බලන්නේ බලන මෝඩයා තමයි. මේ ප්‍රොජෙක්ටර් එකේ හිමීට වැඩ කෙරුවොත් චිත්‍රපටියක් නැහැ. ඒක 1500 rounds per minute දුවනවා. ඒකෝර තමයි animation එක පටන් ගන්න. නැත්තම් අපි කියන සවුතු ප්‍රොජෙක්ටර් එක අප්පා ඒක චිත්‍රපටියේ වටිනාකම කෑවා. මොකද ප්‍රොජෙක්ටර් ඉඳපන් කඩලා යනවා. කැඩලා ගියාම චිත්‍රපටිය නෑ. ඒ අර අර මොමන්ටම් එකේ තමයි තියෙන්නේ. ඒ වේගය තමයි තියෙන්නේ. ඉතින් පණ්ඩිසාංශ කියනවා බුරුමේ කාටුන් චිත්‍රපටියක් අඩු වේගෙන් දාලා දුවන්න කියලා. කිසිම රස විඳින්න බෑ. පැන්සල්ලි කැලි ටිකක් විතරයි තියෙන්නේ. වේගෙන් දුවනකොට ඒ මිනිස්සු බාටපත් වෙනවා. ක්‍රියාකාරකම් බාටපත් ඒ නිසා slowly mindfully silently මේක දිහා බලනකොට සමහර විටක අර සිලෝපෙන් එකෙන් එහා පැත්තේ මේ චිත්‍රපටියේ නැත්තම් ප්‍රොජෙක්ටර් එකේ වෙන වැඩ කැලි ටික බලනකොට ඔක්කොගෙම එකයි. ඒකින් තමයි දැන් ප්‍රශ්නේ අපි කරන මෙච්චරම බණී කියලා හිතන්නේ නැතුව ඇති. නමුත් මේ අනිත් එක මේවා ලියන කියනකොට ආය ප්‍රශ්න අහන්නේකුත් නැහැ. ඒ නිසා බලන්න මේ මේ පැතිකඩ දෙක කම්පන චංචලය ආනාපානයයි කියන එකත් ප්‍රත්‍යක්ෂය සහ අනුමාන ඥාන කියන ඒවා අනුව තමයි අපි මේ නාඩගමක් නටන්නේ ජීවිතේ. ඒක දැනගත්තට පස්සේ ඕන කෙනෙක් නටපු දාවයි. තමන්න පුළුවන් එකෙන් පොඩි වෙනසක් ඇති කරගෙන ඩිස්ටන්ස් එකක් ඇති කරගෙන මේ නාඩගම දිහා බලන්නේ. මමත් මේ නාඩගමේ ඉන්නවා නාඩගම යනවා. ඉතින් බලමු තව දවස් 7ක් 8ක් තියෙනවනේ. 7ක් නෑනේ 5ක් විතර තියෙනවා. ගරුතර ස්වාමින් වහන්සේ එදිනෙදා ජීවිතයේ සමහර වෙලාවට තදබල තනිකමක් දැනේ. කුඩා කාලයේ පවා ඒ අත්දැක තිබුණු බව හොඳට මතකයේ තිබේ. අන් අයටත් එවැනි අත්දැකීමක් ඇති වී ඇද්දැයි විමසා බලා ඇති නමුත් ඔවුන්ට එය නොතේරෙන බවයි මගේ හැඟීම. ඒ අත්දැකීමෙන් පැන සඳහා සමාජශීලී වීමත් කාර්යබහුල වීමත් උපයෝගය කරගනිමි. ඊයේ ඔබ වහන්සේගේ දේශනෙන් පසු ඒ අත්දැකීමට බිය නොවි මුහුණ දීමට සිතා ගතිමි. ඒ සඳහා උපදෙස් ලබා ගැනීමට කැමැත්තෙමි. තෙරුවන් සරණයි. ඒක ඇත්තටම ඒ ඉංග්‍රීසියෙන් කියනවා loneliness and aloneness කියලා කියනවා. නිවන aloneness එක. තමන් කෙලෙස් වලින් අයින් වෙලා තනියම වෙනවා. පෘථග්ජනයට ඒක හරි lonely. එයාට වෙන්නේ මම රහින් අයින් කළා දැම්මා ගණන් ගන්න නැති කෙනෙක් බවටපත් වුණා කිසි කෙනෙක් නැහැ කතා කරන්න කියලා. ඉතින් ඔය එක එකම දෙයට දෙපැත්තක් තියෙනවා. ඉතින් ඒකට මේ සනමාන සූත්‍රයේ පොඩි ක්ලූ එකක් තියෙනවා. එහෙම නැත්නම් පොඩි ගියක් තියෙනවා. ඒ සූත්‍රය ඉච්චර හොඳට අර්ථකථනය කරපු සූත්‍රයක් නෙමේ සංයුතනිකායේ තියෙන්නේ. ඒකෙදී මේ මහා කැලයක් බුදුරජාණන් වහන්සේ වණේක වැඩ ඉනවා. වැඩ ඉනකොට ඒ කැලේ ඉන්න වන දේවතාවෙක් රුක්ෂ දේවතාවෙක් බුදුජානනාංශයට දුක් ගැනවිල්ලක් කියනවා. තිතේ මජ්ජත්තිකේ කාලේ පක්ඛීසු sanniveseesu සනමාන බ්‍රහාරඤ්ඤං භයං සංජාතං විය කිය. මේ පක්ෂීන්ද නිදාගෙන මධ්‍යම රාත්‍රියේ ස්වාමීන් වහන්සේ මහා අමුතුආකාර බයක් අමුතුආකාර සද්දයක් මට ඇහෙනවා. හරීම පාළුයි. මට ලොකු බයක් ඇති වෙනවා. ඒ තමයි පාළුව, තනිකම, උලලේන ගියඳ හරි පාළුවක් දැනෙනවා. ඒතර බුදුරජාණන්තේ කියනවා තිතේ මජ්ජහතිකේ කාලේ පක්ඛිතු sanniveseesu සනමාන බ්‍රහාරඤ්ඤං පීති සංජාතං විය. කැලේ මට ඉන්නකොට පක්ෂීමුත් සද්දන කරන නිස්සද්ද භාවය මට ඒ අඬ ලুকু සතුටක් දනවනවා. මම හුදේකලා වෙලා. ඉතින් අර ගණයා කෙරේ බැඳිලා කුලයා කෙරේ බැඳිලා ඉන්න එක්කනට ඒ ටික නැති වෙනකොට එයාට පේන්නේ තනි වුණා කොටු වුණා රහෙන් අයින් වුණා මම ජනප්‍රිය භාවය නැති උනායි කිය. නෝ එක එක්කත් මේ ලෝකෙට එනකොට අත්ත අත්තල් බැඳගෙන අවිල්ල නැහැ තනියම අවිල්ල තියෙන්නේ. මේ ආවට පස්සේ ඇති කරගත්ත මේ බැඳීම් වල සැරපර ස්වභාවය කොච්චරද කියනවනම් ඒක අයින් වෙනකොට මේ తాවකාලිකව ඇති කරගත්ත මේ සමාජශීලීත්වය නැත්තම් ගණයා කෙරේ කුලයා කෙරේ බැඳිගිරි බැඳීම අයින් කළ පමණින් මරණ දඬුවම හා සමාන දඬුවමක් දෙන්න පුළුවන්. ඒ මොකද මේ ආගන්තුකෝ ආපු බැඳීම් අපි සාමාන්‍ය අපේ ප්‍රകൃති ඉක්මවලා ගිහිල්ලා. ඒ නිසා මරණ දඬුවමක් නියම කරන්න ඉස්සෙල්ලා ඌ කරුවල කාමරයක දවස් 7ක් තියෙනවා. දවස් 7 ගෙදලා ගන්නකොට ඌ මැරිලා. අය වෙනම මොකුත් නැහැ මොකද සතෙක් හරි මොකරි මරලා දැන් දඬුවම තියෙන තව හතක මැරනවා. ඉතින් කරුවල ඉන්නකොට කල්ලල්ලා බොල්ලල්ලා ඔකක්ක් කරගන්න බෑ. එළියට ගන්න වෙන්නේ වැලි වැලි ගෝණියක් වගේ. ඔය නවරියන් කියනවා යකඩයා කියන නන්නපාර නන්දානවා ඔය වැඩ දෙල්ලම් කරන වෙලාවේ. අන්තිම දවස් හත වෙනාට පස්සේ වැලි ගෝණියක් වගේ ඇදගෙන එන්න ඕනේ. ඔය ගන්න දෙයක් නැහැ. මොකද කොටු වෙනකොට ඒ ඇති ඒ දඬුවම ඇති. දැන් භාවනා කරන කෙනෙක් කොටු වෙන දැන් මේ රිට්‍රීට් එකට ඕගොල්ලෝ සල්ලි කීයක් ගෙවනවද? අනේ වාසනාවක් නැද්ද කියන ඔබ තන් ගෙදරෙව්. ඒකට භාවනා කරන්න gedere යමුත් ඇති මේක කරන්න දෙයක් නැහැ. නමුත් මේ තනි වෙච්ච තරමට ජොලියක් තියෙනවා. මුද්‍රජන්ස් කරවට ලොකු සතුටක්. දන්න කියන කවුරුත් නැති තැනක. මොකද මේකයි මගේ ප්‍රകൃතිය. මම මේ ලෝකේ තනියම යට ආවේ. යනකොටත් දන්නේ තනියම. මේ අතරමඟදී ආලවට්ටම් කරන කට්ටියත් එක්ක නටන්න ගත්තොත් ඉතින් අපායි කියන්නේ ඕක තමයි. ඒගොල්ලෝ තමයි ওই යම රජුරෝයි යම පල්ලෝයි යම යෝයි තේරම වට කරගෙන ඉන්න ටික තමයි. අපි මාසයක් විතර විදිනේ හින්දා මායි හලාක වුණා අපිට යම පල්ලු නැහැ. ඉන්න ටික දවස් 7යි වැඩිම. උන් ඩිස්මිස් ඊගාව කට්ටියක්. ඊගාවකත් ඒකම තමයි හැබැයි. ඊගායකට යනවා. ඊගායකට යනදී ඔය ඔය ඇවිද ඇවිද ඉන්නවා අයිකොන් ටිකේ වගේ. අපි ඕගොල්ලන්ට වැඩි ජොලියේ ඉන්න හැබැයි. ඒක නිසා මේ පහළුව තනිකම දෙවන පහළුව දෙවනත් කරලා උඹ නාඩං උලලේනෝ. උඹට පියාටොයි මට බල්පතයි තියෙන්නේ. ඉරිකඩ තුලන් බය දනවුනා උඹ කෑ ගහන්න එපා. උඹටත් එක්ක මම පැල් කවියක් කියන්නම්. ඒකත් ඊට වැඩිය උලලිනගේ අඬ. උල්ලිනර ගම පොඩ්ඩක් කරබන හිටපන්. මම උඹටත් එක්ක ඇති වෙන්න පැල් කවියක් කියන්නම් කියලා. එනි බුදුහාමුදුර අපි වෙනුවෙන් කියන්නේ ඒක තමයි. අපි පාළුව තනිකම තමයි අපිට මේ හුදකලාව කරදරයක් වෙලා තියෙන්නේ. ඒක කවදා හරි ප්‍රමෝදයක් කරගත්ත දවසක හිතන්න. ඒක කවදා හරි ප්‍රීතියක් කරගත් දවසක හිතන්න. ඒ වෙලාවේ මට සතිය සම්පජඤ්ඤය තියෙනවා කියලා දැනෙන දවසක් හිතන්න. ඒ වෙලාවේදී හිත කලබල වෙන වෙනකොට පස්සක් දින වෙලාවක් හිතන්න තැම්පත් වෙන වෙලාව. ඒ වෙලාවට ප්‍රීතියක් සුඛයක් වෙන වෙලාව වෙනවනම් පාළු වෙන්න වෙන්න වෙන්න බැටරිය charge වෙනවා. හෙල්ත් එක හැදෙනවා. mentally physically අපි ආර්යයන් වහන්සේලාත් එක්ක සම්බන්ධ වෙනවා. ගෝතාව කැම්බැල්ලේ තියෙන්න තියෙන්න මාළු කඩේ කෙවුලොත් එක්ක එකතු වෙනවා වගේ කියලා බුදුහාමුදුරුවෝ කියලා. කෙවුලයි කියලා කියන්නේ මාළු කාරින්ට කියන නම. ඉතින් මේ සමාජශීලී ජීවිතය කියලා කියන්නේ මේ ජීවිතේ මල් විහිං පල් කියලා කියන්නේ. ඉතින් මෙවැනි මෙවැනි රටවල් වල පුළුවන් තරම් බලනවා ඒ සමාජශීලීකම් වැඩි කරන්න. මොකද ඒක වැඩි කරනකොට කෙලෙස් වලට ඉබේම ඇදලා යනවා. ඒකට ඉබේම මේ මනසකේ සෞඛ්‍ය විවර වෙනවා. මේ මනසකේ වස්තු විනාශ වෙනවා. ඒතකොට රජයට හරි ලේසි පාලනය කරන්න. තනි වෙච්ච මිනිස්සු පාලනය කරන්න මොන රජයකටවත් බෑ. මොකද තනි වෙච්ච මිනිස්සයා මොනම නීතියක්වත් ගරු කරන්නේ නැහැ. මොකද එයාට තියෙන ස්වභාවික නීතිය. ඔය දින කන්ස්ටිටියුෂන් ගින ආදායම් බදු ඔය දෙන බැංකු නීති ඒ ඒ තැන්වල තියෙන විවස්ථාව ඇවි මේ අනමට කඩුණු මොටද කියලා අහනවනේ. වරුවේ හී ආපු එකාට වරුවේ හීයට ආපු එකාට ඉංගම් බලන්න ඕන ගමන් නැහැ නේ. ඌ ඊයව ගියා. මේක මම යනවා නම් මට මොකෝ කඩුල වැන්නාම මොකෝ කඩුල ඇතුලට මේ මං යනවා. උඹලට දෙන්නේ කඩලු. ඒක නිසා මඩල් දුවේ කියනවා. වැටකොටු බැමි නැති, සීමාවල් නැති, අපේම අපේම අපේ ලොවක්. ඒ ලොවට යන්න එන්න යාළුවේ කිව්වට එක එක්කත් යාළු වෙන්න කැමති නැහැ. ඒගොල්ලෝ කියනවා පවුලකින් අහලා ඉන්නම් කියලා. ගෙදර ගිහලා වයිෆ් කෙන් අහලා එන්න ඕන සාංශ ඕවා කරන්න ගියොත් එහෙම මේ පවුල් කා ගන්න හම්බ වෙන්නේ නැහැ කියලා. වයිෆ් කෙන් අහලා ඉල තමයි නිවන් දකින්න වෙන්නේ. ඒ නිසා මේ හුදෙකලාවට ප්‍රිය භාවය ඇති වෙච්ච දවසේ ලොකුම කලාව. ලොකුම කලාව තමයි හුදෙකලාව. ඒකට මේ කාන්තාර වල ඉන්න මිනිස්සු විශේෂයෙන්ම ඔය පරිශාගම අධහන අය වැලි කඳු හතු වගේ තියෙන වැලි කඳක් උඩට ගොඩ වෙලා මු වීලි ආහාර ටිකක් අරගෙන මුළු ජීවිතේම පුළුවන් තරම් කල් ඉන්නවලු. ඉන්නට මිනිසුන්ට ඇහෙනවලු පුදුමාකාර පාලුකමේ සද්දයක්. ඉතින් ඒගොල්ලෝ ඒක තමයි දැනගන්නේ මම දැන් එලඹ සිටි 100න් ඉන්නයි කියලා. ඒ ඒ මිනිස්සු තමයි මේ පරිසි ආගමේ මේ සුද්ධලියවිලි ලියලා තියෙන්නේ බොහෝ දුරට සමානයි අපේ මේ නිබ්බාන පරිසංයුත්ත දේශනාවලට බොහොම කිට්ටුවෙන් අනේවා තිනවා. නමුත් ආගමකට ඒක කැමති නෑ. ආගමට ඕන කරලා තියෙන්නේ ලක්ෂයේ සමම්පිච්ච මල් පූජාව. ලක්ෂයේ නෙළුම් මල් පූජාව. මෙච්චර ප්‍රමාණයක් සෝනලිසාවේ වටේ කරකෙන්න ඕන. දැන් කබායේ වටේ කරගෙන දැකලා මුස්ලිම් මිනිස්සු. අර අර කළු පාට පෙට්ටිය වටේ ලෝකේ වැඩිම ගැදරින් එක තියෙන එතන. ඒකට මේ මිනිස්සු ඕනේ මර්සන්ස් කෙනෙක් හදාන්න පුළුවන්. මොකද එතන ඉන්න කෙනෙක් කිව්වොත් මේමයි කරන්න ඕන කියලා ඒගොල්ලෝ රැල්ලට අහුවෙලා රැල්ලට අහුවෙලා රැල්ලට වැටලා ජීවත් වෙනවා. තනි වෙච්ච කාට මොකක්වත් නැහැ. ඉතින් මෙතනදී කරන්න දැන් Taman ගැන 100%ක්ම විශ්වාසය තියාගෙන. සෙනගෙක් හිටියට ප්‍රශ්නයක් නැහැ. බුදුරජාණන්සෙත් මහා සමය කීපයකට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කරනකොට 18 කෙලක් බ්‍රහ්මය ඇවිල්ලා ඉදිකටු තුඩක් තරම්වත් ඉඩ නැතුළු අවකාශේ. පේන්නේ හිටිය හාමුදුරු පස් දෙනා විතරයි. ඒ තරම් මහා සමයක්. ඒ ගානක් නැහැ. බුදුරජාණන්සේ ඊට වැඩිය කියනවා. මට මේ තනිකර තනිකම තනිව ජීවත් වෙන ජීවිතේ ඉතින් බොහොම වැඩි කියලා ඒක තියෙන විශේෂයෙන් මම හිතන්නේ මේ නාගිත සූත්‍රයේ දුකෝ සර්වඥන්සේ දවසක පණේකට වඩිනවා මේ ගමක් අයිනේ ගියාට පස්සේ මේ මිනිසුන්ට ආරංචි වෙනවා සර්වඥන්සේ වැඩියයි කියලා. ඉතින් හැන්දෑ භාවනා කරන වගේ වෙලාවක හින්න සෙනඟක් එනවා හම්බ වෙන්නේ. නාගිත හාමුදුරුවෝ ඉන්නේ උපස්ථානට. ඒකට ආනන්ද හාමුදුරුවෝ පත් වෙලා නැහැ. එයා ගිහිල්ලා කියනවා එහි කඩාගෙන එන්න එපා උතන ඉන්න. ගේට්ටුවේ ඉන්න මං ගිහලා පර්මිෂන් එකක් අරන් එන්නම් කියලා. යාට යනකොට නාගේ තහමර එනවා බුදුහාමරණ කවුද මේ කෙවුලෝ වගේ ඇවිල්ලා මේ තෙන්ඩ ඇවිල්ලත් කෑ ගහන්නේ. යනවා අනේ ස්වාමීන් වහන්සේ ගමේ මිනිස්සු විශාල තෑගි ඔප්පු කරන්න ඇවිල්ලා ඉන්නවා. ඔබ අන්තේ හම්බෙන්න නෑ නෑ මට හම්බෙන්න ඕන කමක් නෑ. යන්න කියන්නේ. ඉතින් අපිට හිතෙන්නේ නෑනේ බුදුහාමරෝ එහෙම කියයි කියලා. නාගේ තහමර ගිහිල්ලා කියනවා සරුවචනංශ මේ වෙලාවේ විවේක ගන්නවා කියන්න බෑනේ බැන්නයි කියනක වෙන්නේ නැති කියන්න ඕන නැති. බෑ කියලා. ඊට පස්සේ කියනවා අයියෝ අවුරුදු කීයකට සැරයක්ද අපිට සරුවචනාංශي දකින්න හම්බෙන්නේ අනේ ස්වාමීන් වහන්සේ ගිහිල්ල වෙලා ඔබ වහන්සේ විතර යන්න පුළුවන් ඉල්ලීමක් කරන්න අනේ අපිට අඩු ගානේ මේ තෑගි ඔප්පු කරලා යන්න. ඉතින් ආය නාගිත හම්දු බුදුරජාණන් ළඟට ගියාට පස්සේ කියනවා අවසරයි ස්වාමීන් මේ මිස්කා පුදුමාකාර 7000ක් තියෙනවා පුදුමාකාර. තෑගි ඔප්පු කරන්න ඕනකමක් තියෙනවා පූජාවල් දෙන්න. අපොයින්ට්මන්ට් එකක් ඉල්ලනවා එන්න. නෑ මම දැන් සැරයක් කිව්වනේ මට ඔය කෙවුලොත් එක ගනුදෙනුවක් නැහැ. යන්න කියන්නේ. දෛගාසරේ ආනන්ද ආරමේ හාමුදුරු සෙනඟ ගාවට යනකොට දැන් ඉතින් මූණ හිතා ගන්න පුළුවන් නේ. දැන් මේ කියන්න වෙන්නේ නොචන දෙයක්. ඊට පස්සේ මේ මිනිස්සු ඒ තරම්ම බැගෑවලා කියන තුන්වෙනි වතාවටත් කිල්ල කියන අවසරයි ස්වාමීන් වහන්සේ. මේ මිනිස්සු ගාතින පුදුමාකාර සද්ධාාවක් ඔබ හදේ දකින්න හම්බෙන්නේ නැති නිසා අවසර ඉල්ලනවා කියලා. ඊට පස්සේ මම මේ බුදු ආරගෙන දැන් දෙසරයක් කිව්වා. මම දැන් දෙතරයක් කිව්වා. සරෝජ්ජංශ මේක මේ සම්භෝගයට කැමති නැහැ. විවිකයට කැමති කියලා. ඊට පස්සේ සැරෙත් එනවා. ඊට පස්සේ ඊට පස්සේ කියනවා කතා දෙකක් නැහැ තීන්දුව තීන්දුවමයි. මට උඹට එකක් කියන්න පුළුවන්. මම මේ කැලේ ඇවිදින වෙලාවේ දුර ගමනක් යන වෙලාවේ ගව්වත් තරම් ඉස්සරහට මට කවුරක්වත් පේන්න නැත්තම්. ගව්වත් තරම් පිටිපස්සට කවුරක්වත් පේන්න නැත්තම් අඩු ගානේ මට ඕන්ලාට මල මූත්‍ර පහ කරන්න පුළුවන්. මෙන්න මේකයි සරුවත් චාන්සලගේ මන අපේ. සෙනගක් එක්ක හිටියොත් අද ඕගොල්ලන්ට හැදිලා තියෙන ලෙඩ ඔලින් 100ට බර ගහනක් වෙලාවට මෝත්‍රා නොකිරීම නිසා ඇති වෙච්ච ලෙඩ තියෙන්නේ. වෙලාවට වැසිකිලියන්න නැතිකම නිසා. අචන් බ්‍රහ්මදා කියනවා කට ඉස්සර කරන්න එපා මට වෙලා තියෙන දේ බලන්න මට වැසිකිලියා ගන්නවත් වෙලාවක් නැහැ. මුත්‍රා කරන්නවත් වෙලාවක් නැහැ. පොත් ලියන්න නම් එපා ලිවොත් බුක් සයිනින් වලට පොලිමක් ඉන්නවා. කරුණා කරලා විවේකී තියාගන්නයි. ඉගෙන ගව්වත් තරම් ඉස්සරහා පස්සර කවුරක්වත් නැතුව ඇවිදිනවා නම් තමයි අවශ්‍ය තැනක මල මුත්‍ර පහ කරන්න පුළුවන් කියලා. අද අද තියෙන අද තියෙන සමාජයේ තියෙන ලෙඩ දිහා බලනකොට සෑහෙන ප්‍රමාණ අපස්මාර රෝග ශුක්‍ර වේග මූත්‍ර වේග අසුචි වේග මල මුත්‍ර අසුචි වේග පහක් අවශ්‍යලාට පිට කරන්න දෙන්නේ නැතිකම නිසා ඇති වෙන විකෘතියක් මේ අසහනය කියන්නේ. වැද්දාට කිසි ප්‍රශ්නයක් නැහැ. කුරුල්ලෙකු දැකලා තියෙන යනකම චුක් ගාලා දාගෙන යනවා විහාමන ගම. මල මුත්‍ර දෙක එකට යන්නේ. මොකද උගේ ගුද මාර්ගයක් ඇත්තෙම නැහැ. ගුදයක එකතු වෙන්නේ අසුචි එකතු වෙන්නේ නැහැ. එතෙන් ආව ගමන් එහෙම දානවා. මොකද පියාඹනකොට ඒක ලොකු බරක් ඔය අපේ මේ ලැගේජ් එකට charge කරන්න. පුළුවන් තරම් ලැගේජ් එක අඩු කරන්න එන්න කියන්නේ. ඉතින් අපි දෙන්න නම් ගෙනියන පුළුවන් තරම් ගෙවනවා. ඒ වගේ කුරුල්ලන්ට. ඒක නිසා කුරුල්ල වගේ කියලා කියන්නේ. ඔය මොනක්වත් එකතු වෙන්නේ නැහැ. අපිට වෙලා තියෙන්නේ යانے යන තැන ඒ සමාජශීලීත්වය නිසා මේ ඇති කරන තියෙන දේ දිහා බලනකොට අපි මේ පොඩි ළමයින්ට ඉස්කෝල ළමයින්ට අපි මේ ඇති කරන ඇති කරලා දීලා තියෙන තත්වයක බලනකොට උන්ගේ ඒ සෙල්ලම් කරන කාලේ අපි පොඩි කාලේ උඩට ඇන්දොත් යටට නැහැ. යටට ඇන්දොත් උඩට නැහැ. ඔහේ ඉතින් කොයි හරි ගිහලා සෙල්ලම් කරානේ. දැන් තියනවා කියලා බලන්නකො පොඩි එක්කට කවදාකවත් එහෙම ගිහලා සෙල්ලම් කරන්න පුළුවන් වෙලාවක්. අපි ඕනේ ගෙදරට ගියොත් ඒ ගෙදර තියෙන දෙක ආවා. ඒ යම ටටා කිව්වා ගියා. එච්චරනේ. දැන් නැහනේ ඌ අර බැටරි සිස්ටම් වල දෙන කූල් පැටියෙක් වගේ අර කොටු ඇතුලේ දාලා හදලා කිසි කෙක් බලන දෙන්නෙත් නැහැ බැලුවොත් මොන කරයිද දන්නේ නැහැ ඉතින් හැදුවට පස්සේ ඌට තියෙන අර දෙල්ලම් කාලේ නැති වුණාට පස්සේ ඌට එකයි <laughs> කරන්න තියෙන්නේ අම්මට අප්පට වෛර කරන එක විතරයි වෙන මොනව කරන්නේ අනේ නන්නත්තාරය විදලා ගඩාගෙඩි කාලා හැදිච්ච මේ පුංචි කාලේ ආපහු කවදා දෙන්නෝ කියලා මට හිතෙනවා පොඩි උන්ට <clears throat> මට නම් ප්‍රශ්න නෑ මට පොඩි උන් නෑ. ඒ වුණාට මේ හිතෙනවා මට. මේ හදිසිය උදේ කොළඹ එනකොට මට දකින්න තමයි පොඩි ඉස්කෝලේ යනවා. ඒ දාලා තියෙන කික් සපත්තු දෙක උස්සන්න බෑ ඌට. අන්දලා තියෙන ඇඳුම පිටේ ඉල්ලලා තියෙන එක කරෙත් ඉල්ලලා අනේ මුන් ඉස්කෝලේ ගිහිල්ලා මොනව කරනවද කියලා මට හිතෙනවා. අපි දස කොච්චර සෑහලුවට ඉස්කෝලේ ගියේ දංගෙඩි කක්කා අතින් ගෙවතු වල කඩා වැදිලා අරමෙව කකා. ගිහිල්ලා එනකොටත් නාලා කරලා එන්නේ. ඒ ජීවිතේ තියෙන නිසා අපි අද සතුටින් ජීවත් වෙනවා. ඔයගොල්ලෝ මොකද කරන්නේ පොඩි උන්ට? කෝ ඒ මට දෙන්න මගේ පුංචි කාලේ අම්මගෙන් තාත්තා ඉල්ලන්නේ නංගියේ මල්ලි. ඉල්ලන්න දෙන්නේ ඊට වැඩිය නංගි කෙනෙක්ගේ මල්ලි කෙනෙක්ගේ විතරයි. ඒ නිසා මේ සමාජශීලීත්වය ඒක තියාගන්න යම් බන්ටමකට ඒක තියෙන්න ඕන අපි සමාජයට සබකෝල වෙන්න යන්න එපා වික්ත ප්‍රතිඵල වෙන්න ඕන කෙනෙකුට කෙලින්ම දැකලා කතා කරන්න පුළුවන් සබාවක උනත්. නමුත් ඒක නෙමෙයි ප්‍රകൃති කියලා මතක තියාගන්න. ප්‍රകൃති අපිට ඒ විවේක වීම ඉතියේ උද්දකලාව අඳුර නැති නිසා භාවනාදී කිසිම කෙනෙක් නැහැ නිවන් නොදකපු කෙනෙක්. භාවනාදී නෙමෙයි. මනුස්ස ලෝකේ කවුරක්වත් නැහැ. අපි ඒකට විතර වෛර කරන්න වෙන මොකටවත්. ඒකට කියනවා fear of freedom කියලා. එහෙම නැත්නම් කියනවා fear of unknown කිය. ඒකට psychologically කියනවා neophobia කියලා. අපි දන්න ශේෂ්ත්‍රයේ ඉන්න තමයි නටන්නේ. කවදෝ නොදන්න තැනකට ගිය ගමන් අපි අභියෝග කරනවා. නමුත් බුදුහාමුදුරුව පැහැදිලිවම කියනවා දන්න ශේෂ්ත්‍රයේ නිවන නැහැ කියලා. දන්න ශේෂ්ත්‍රයේ කොහොමඩක්වත් නිවන නැහැ. නිවන තියෙන්නේ නොදන්න ශේෂ්ත්‍රයකට. ඉතින් අපි දන්නා ශේෂ්ත්‍රයේ තියෙන බැඳීම නිසා නොදන්න තැනකට යනකොට ඉතින් අපි පපු වතුර ගහ ගන්නවා, පිරිත් නූල් ගැට ගහ ගන්නවා. දෙයියෝ යදිනවා, নানা ප්‍රකාර දේවල් කරනවා. ඒ නිසා කොහොම හරි මේ හුදෙකලාව වර්ණ ගහ ගන්න, වර්ණ ගහගෙන බලන්න. ඒකට මොකද්ද කරන්න ඕනේ? යමක් නොකර ඉන්න එක විතරයි. මොනවා කරුවත් අපේ හුදෙකලාව නැති වෙනවා. තමයි නොකර ඉන්නකොට හුදෙකලාව ඉන්නේ. ඒක නිසා ඒකේ තියෙන්නේ අමුතු කලාවක්. ඒ නිසා අපි මෙහිදී පුරුදු කරමු. ඇසුර තියාගන්න එපා. තම තමන්ගේ වැඩ ටික තමන් කරගෙන පුළුවන් තරම් තමන්ට තමන් හොඳම මිත්‍රා වෙන්න මේ කය මේ ඉරියව්ව කොයි ආකාරයට තිබ්බත් ඒකට ප්‍රේම කරන්න. යත යතව කායෝ පනිහිතෝ හෝති තත තතානම් පජාන. යම් යම් ආකාරද කයේ පවතින්නේ ඒ ඒ ආකාරය දැනගන්න කියනවා බොහොම ආඩම්බරේ. ඒක හැඩගසන්න යන්න එපා මේ සෙනග ඉස්සරහා ඉන්නවා මෙතන මේක හොඳ නෙමෙයි මුකුත් උන්නේ. සාදීටට ඕනේ පැවතුම් පැවතුම් ටික පවත්වන්න දීලා ඒක තුළ හුදේ කතාවට යන එකයි කරන්න තියෙන්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේ පළවෙනි ප්‍රශ්නේ දෙවන හා තුන්වන ධානවල ප්‍රීතිය හා සුඛය වෙන්කොට හඳුනාගන්නේ කොහොමද කියා පහදා දෙනමින් ඉල්ලා සිටිමි දෙවෙනි ප්‍රශ්නේ වුත් තියෙනවා සම්සේකට කොයි දේ වුණත් අපිට හැම හැම හිතකම ඔය ධානාංග තියෙන ඔක්කොම ටික තියෙනවා දැනුත් තියෙනවා අර වෙන් කර ගන්න බැරිකම තමයි තියෙන්නේ. අපි කියනවා මේ පොළවේ ඕනෙම තැනක රත්තරන් තියෙනවා. දශම 0.05ට වැඩි වුණොත් තමයි අපි රත්තරන් පොළොක් කියන්නේ. අත හැම පොළොවේම හැම තැනම රත්තරන් තියෙනවා. නමුත් අර වියදම් කරලා රත්තරන් ටික ගත්තට යන වියදමට වැඩිය රත්තරන් ලාභ නැහැ. මොකද මේක රත්තරන් ප්‍රමාණය අඩු නිසා. යම් තැනක ඒකේ ප්‍රතිශතය පොඩ්ඩක් වැඩි වෙච්ච ගමන් ඒක නිෂ්පාදනය කරන්න යන වේදමට වැඩිය එතකොට වටිනාකමක් ලැබෙන. ඒතකොට රත්තරන් වටිනාකමක් තියෙනවා. මහමුදි තියෙන රත්තරන් ටික ඔක්කොම එකතු කරොත් මීටර 16 16 16 කියුබ් එකක් තියෙනවා. ඉතින් ඔක්කොම වතුර වාෂ්පීකරණය කරලා ඕක ගන්න ගියාම අරිට වැඩි වේදම් කරන්න වෙන නිසා. මුහුදේ රත්තරන් තියෙන බව දන්නවා. නමුත් අයින් කරගන්න බෑ. ඒ නිසා අපි ළඟ හැම වෙලාවෙම පිස්සිගේ බලාමල්ල වගේ ඔක්කොම තියෙනවා. වෙන් කරගන්න බැරිකමයි තියෙන්නේ. අපිට පරිච්ඡේද ඥානෙ නෑ. මේ කලවමනේ තියෙන්නේ. මොකද අපි මේ වැරයිටිල් එන්ටර්ටේන්මන්ට් එකට පුරුදු කරලා හිත. ඔක්කොම එකට දාලා කොක්ටේල් පාටි දාලා. ඒ නිසා වෙන් කෙරුවොත් තඹ පිරිසුදු තඹ 100ක් පිරිසුදු තඹ ගත්තොත් මුද්දටම සන්නායනයක් සන්නායකයක් පුදුමාකාර ගණන්. වතුර පිරිසිදු කරොත් පාටක් ගඳක් රසක් හැඩයක් නැතුව ඉන්ජෙක්ෂන් වලටත් ගන්න. පිරිසුදු නැහැ. ඔක්කොම කලවම් වෙලා. ඒක නිසා මේ හිතේ තියෙන දේවල් කලවම් කරන්න දේවල් එන ප්‍රමාණය අඩු කරලා සත්‍ය වැඩි කරන්න ඕනේ. එතකොට එන දේවල් වෙන් කරලා අඳුර ගන්න තරම් පොඩි ඉඩක් ලැබෙනවා. දැන් අපිට දේවල් තොග්ග පිටින් එනවා. සත්‍ය හුඟක් අඩුයි. ඒතර ඔක්කොම පැටලියා තියෙනවා. ඒ පැටලීම නිසා එක එක තියෙන ඒ වගේ තියෙන පිවිතුරු වටිනාකම පිරිසිදුකම කියන එක නැතිලා. දැන් බුදුරජාණන්සේගේ පළවෙනි ගුණයට පෙන්වන්නේ අරහං අරහං කියන්නේ සුදුසා සුදුසා මොකද අපි වගේ කලවමක් නැහැ මේ ටික මේකයි මේ ටික මේකයි කියලා හොඳට වෙන් වෙලා තියෙනවා වෙන් වුණාට පස්සේ පුදුම වටිනාකමක් තියෙනවා ඊක සඳහා දේවල් අඩු කරලා සතිය වැඩි කරනකොට ඒව වෙන්කට හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා ඒ කියන්නේ විද්‍යාවෙත් කෙරුවේ මේ ලෝකේ තියෙන දේවල් මූලද්‍රව්‍ය කියලා වෙන් කරා අපි ඉස්කෝලේ යන කාලේ අපිට ආවර්ත වගුව කියලා පෙන්වන මේක හයිඩ්‍රජන් මේක හීලියම් මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි කියලා එක එක එක කොටුවට දාලා වෙන් කළ වෙන් කළ දක්වනකොට පේනවා ඒ ඒ හැඩයට ඒ ඒ ආකාර වර්ගයක් තියෙනවා හයිඩ්‍රජන් හීලියම් නෙවෙයි ඉතින් ඒක ඉගෙන ගත්තා අපි එළිය බැලුවට පස්සේ ඔක්කොම තියෙන කලවමේ අපිට ඒව එකක්වත් දැන හඳුර ගන්න අමාරුයි නිසා පළවෙනිම ඥානය තමයි ඔය විපස්සනා කරනකොට ඒ බුදුහාමුදුරු දීපේ ගන්න. ඊට පස්සේ අටුවාචාන් වහන්සේලා දාපේක පරිච්ඡේද ඥානි. නාම රූප පරිච්ඡේද ඥානි. මේ තියෙන දේවල් කරුණාකරලා වෙන් කරගන්න. වෙන් කරලා හැම එකටම වටිනාකමක් තියෙනවා. අපි දැන් කසල ටික විසිකරන කසල ටික වෙන් කරලා දැම්මොත් මේක ප්ලාස්ටික් මේක රීසයිකලබල් මේක ඕගනික් කියලා වටිනාකමක් තියෙනවා. කසල ටික ඔක්කොම එකට දැම්මට පස්සේ වසලයක් ඕනේ වාසකුට්ටි කර එකෙක් ඕනේ. සක්කිලියෙක් ඕනේ ඒකස් කරන්න. නිසා මේ වෙන් කිරීමේ ඥානය වෙන් කිරීමේ ක්‍රමය හරහා හැම දෙයකටම වටිනාකමක් තියෙනවා. ඉතින් හැම හිතකම ওই විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාගතා තියෙනවා. නමුත් ඒ අනිත්‍යපත් එක පැටලිලා නිසා එකකටවත් ඔලූස ගන්න බෑ. ඉතින් ඒක නිසා ඒවට තනි තනිව ක්‍රියාත්මක වෙන්න අපි පුළුවන් තරම් වේගය අඩු කරලා එක අරමුණක රූප බලන්නෙත් නෑ, හද්ද අහන්නෙත් නෑ, ගඳත් නෑ, රසත් නෑ. පහස විතරක්. පහස විතරක් 100%ක් අවදි මනසකින් බලහන් ඉන්නකොට පහසට අදාළ මේ ටච් එකට අදාළ ටික නැත්නම් රූප කොටස නාම කොටස අයින් කළා ඒක ඉස්සෙල්ල වෙන් කරගත්තට පස්සේ ඒ ශිල්පේ තමයි නාම කොටස් වලටත් දාන්නේ රූප බලනකොට සද්ධාහනකොට ගන්ධ බලන ඒවා බොහොම වේග ක්‍රියාකාරකම් මේ ස්පර්ශය කියන එක ආධුනිකයට අල්ලන්න පුළුවන් එකේ තමයි කායනුපස්සනා කියන්නේ ඒකේ බලන්න බලන ඉන්නකොට තමයි තේරෙයි මේවා කලවම වැඩි වෙන්න වැඩි වෙන්න සංකර භාවය වැඩි වෙන්න වැඩි වෙන්න කෙලස් වැඩි වෙනවා මේවා නිර්මල වෙන්න වෙන්න පරිච්ඡේද කරන්න කරන්න හැම එකෙම පුදු වටිනාකමක් තියෙනවා ඒකට කියන්නේ රිෆයිනින් කිය ඕනම මූලද්‍රව්‍යයක් වෙන් කළා මූලද්‍රව්‍ය වශයෙන් අඳුනගත්තට පස්සේ ඒක අනිත්‍ය වෙන් කරගත්තට පස්සේ වටිනාකමක් තියෙනවා. ඒක නිසා වෙන්කොට හඳුනාගත්තේ නැතුව පිසිගේ පලාමල්ල වගේ කියලා අපි කියන්නේ. ඔක්කොම જાතියකට දාලා කලවම් වෙලා තියෙන්නේ. එතකොට මොකද්ද සංකර භාවයක් නිසා වස්තුවක වටිනාකම අඩුවීමක් වෙනවා. ඒ වෙනුවට මම වෙන්කොට හඳුනා ගැනීමේ පරිච්ඡේද ඥානය ගත්තට පස්සේ පේනවා. ඒක කරන්න බෑ ඔක්කොම අවුලේ තියදී අපේ නිසා පැත්තකට ගිහිල්ලා සීලයක් සමාදන් වෙලා ඇස්යෙන් එන රූප නතර කරලා කණෙන් එන රූප නතර කරලා නාසයෙන් දිවෙන් නතර කරලා කයෙන් විතරක් එන රූප මනසට යොමු කරලා ඊටාම සරල තැනින් මේ වෙන්කොට හඳුනාගත්තට පස්සේ ඒ ඥාණය පුළුවන් ඊට පස්සේ සංකර දේවල් වලට දාලා නාම වලට දාලා අනුන්ගේ නාම වලටත් දාලා තේරුම් ගැනීම හැකියාවක් තියෙනවා. ඒක නිසා වෙන්කොට දැන ගැනීම සඳහා කරන්නේ කොහොමද කියලා ප්‍රශ්නේ අහලා තියෙන්නේ. අපි මේ කරන්නේ ඒක තමයි. ඒ සඳහා කියනවා ඇතුළට එන අරමුණු ගන්න අඩුකරනද ගේට්ටුවේ සතිය බලවත් කරන්න. ඒතර බුක් කීපින් ලේසි. සීමාකින්තරෝ වාහන ගන්න දෙනු එහෙම වෙනවනම් අපිට කියන්න බෑනේ මොකද වෙන්නේ කියලා. අරසාවක් අවශ්‍ය නම් අපි කරන්නේ එක ගේට්ටුවයි තියෙන එකෙන් එනේන වාහනේ නම ගම ලියා ගන්න. අන්න ඒ වගේ අරමුණු එන ප්‍රමාණය අඩු කරලා සතිය වැඩි කරපුවාම ඒ වගේ පරිච්ඡේද භාවයක් එනවා. පස්සේ තමයි මේ මතින් හිතෙහි තියෙන 52ක් කියලා කියන චෛතසික පසුකාලින අටුවා වෙනකොට ඒකේ තියෙන මේ පළවෙනි ධ්‍යානයට යනකොට මුදටම ක්‍රියාත්මක චෛතසික වෙන් කළ දැන ගන්න පුළුවන්. ඒ මූල ධර්ම දන්න ඒ පිළිගත්ත කෙනාට විතරයි කරන්න පුළුවන්. ඒ චෛතසිකයක් ඇවිල්ලා මේ කාඩ් එක දීලා කියන මෙන්න මම විතක්කේ මෙන්න බලන්න මගේ කාඩ් එකේ ඇඩ්‍රස් කාඩ් එක මේකයි කියලා එහෙම නැහැ. ਵਿਚාරය ඇවිල්ලා කියන්නේත් නැහැ ඇඩ්‍රස් කාඩ් එක දීලා ප්‍රීතිය කියන්නේත් නැහැ අපිට අර මනසෙන් වෙන් කරලා බලන්න වෙනවා. ඒ සඳහාත් අවශ්‍යයි අර ඉස්ලාමික කියපු විදිහට චින්තාමය ඥාන, සුතමය ඥාන. නමුත් අපි ඉන්නේ මේ වැඩපිළිවෙලේ මම කරගෙන කරගෙන යනකොට දේවල් වැඩි කිරීම නෙවෙයි අපි කරන්නේ. තියෙන දේවල් වෙන්කොට හඳුනා ගැනීම. ඒකට කියන්නේ රිඩක්ෂනිසම් කියලා අපේ තේරවාදයට කියන්නේ විභජ්‍යවාදය කියලා. කැලි කැලි කපලවෙන් කරලා බලනකොට අන්තිමට අඳුරගත්තට පස්සේ මොන මොනම නාම ධර්මයක් හෝ මූල ධර්මයක් රූප ධර්මයක් කොහොමඩක්වත් ඥාන පරිම ගතියක් නැහැ. ඒකේ කොහොමඩක්වත් උසස් පහස් ගතියක් නැහැ. ඒකේ කොහොමඩක්වත් සැප දුක දෙකේ කඳුරක් නැහැ. කොහොමඩක්වත් මේ මූල ධර්මේ ධර්මයේ අධර්මේ නැහැ. යහ අයහ නැහැ. ඒ නිසා අපි යම් මට්ටමකට ගියාට පස්සේ අපිට කලන්ත හැදෙනවා. මොකද අපි බලන්නෙම හොඳ නරක හරි වැරදි ගෑනු පිරිමි කණ්ණාඩියනේ මූල ධර්මයට යනකොට ඒක තැනකට ගියාට පස්සේ ඒක නැති වෙලා යනවා. ඒක නිසා දැක්කේ නැතිකම නෙවෙයි තියෙන්නේ. අපිට අර හුදේකලාවට බය වගේ නూరు දෙයට බය නිසා මේ පැත්තට එනකොට අපි රිවර්ස් එකට දාගෙන පාස් ෆෝවර්ඩ්, පාස් ෆෝවර්ඩ් නේ පාස් රිවර්ස් එකේ එනවා අපව හිටපු තැන. ටික ටික යන් ඔහම සොලෝ එකේ යනකොට හරියයි වැඩි. දෙවෙනි ප්‍රශ්න දෙවෙනි ප්‍රශ්නය කමඨහන් ප්‍රශ්නය ස්වාමින් වහන්සේ මා අදිෂ්ඨාන කර සතියින් සමාධියට සමවැදී භාවනා කරනවා. භාවනාව අතරමැදදී පෙර ලැබූ ධර්මතා අවබෝධ ධර්ම අවබෝධතා ගැන කමඨහන් දීමක් සිදු කරනවා. අසතියටපත් වූ බව දැන නැවතත් සතිමත් වෙනවා. ඊයේ දේශනාවට අනුව ඒ පෙර ලැබූ අවබෝධතා නিত্য සංඥාවෙන් අල්ලාගෙන ඇතැයි සිතෙනවා. මෙය සංකතයක් හේතුඵල දහමෙන් හටගත් දෙයක් මම නෙවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කියා අත්හැරිය හැකිද නැත්නම් කල යුත්තේ කුමක්දයි පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා මාස දෙක තුනක ඉඳලා මෙම දෙය සිදු වෙනවා ඔබ වහන්සේට ප්‍රඥාව පහළ වේවා ඒක පළවෙනි වාක්‍යෙම කියවනවා නම් පළවෙනි වාක්‍යෙම කියනකොට එතනින්ම මේ වාහනේ පිටිපස්සට හරවලා තියෙන කොච්චර පෑගුවත් දැන් යන්නේ ඉස්සරහට. ඒක පළවෙනි වාක්‍යයන්නේ ඔය දැන් කියූපේකේ. මා අදිෂ්ඨාන කර සමාධි සමාධියෙන් සම සතියෙන් සමාධියට සමවැදී භාවනා කරනවා. ඒ කියන්නේ තන්නේ කරව කිසිම උපදේශයක් පිළිපැදලා නැහැ. මොකද මූලික උපදේශ වල අදිෂ්ඨාන වචනයක් ඇත්තෙමත් නැහැ සමාධිය කියන වචන ඇත්තෙමත් නැහැ. මේ සතිය වඩන්න කිව්වට පස්සේ දැන් කියන අදිෂ්ඨාන කරනවා මම සතියෙන් සමාධියට යාවයි කියලා. ඉතින් ඊට පස්සේ ඉතින් අදිෂ්ඨාන වැඩ කරනවනේ සමහරලාට. වැඩපු කරපුවාන් ඉතින් මේ සංකර භාවයක් එන්න පටන් ගන්නවා. එනිසා මේ සරල සතිය මම මේ සතිපත් වෙන්න ගන්න කියලා පැයක් කිව්වත් අදිෂ්ඨාන කතාවකුත් එළියට ඇවිල්ලා තියෙනවා. සමාධි කතාවකුත් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක පිටිපස්සේ රචනෙ පිටිපස්සේ තියෙන විදිහට මේක භාවනා පිට යෑමක් මේක හිත පිට යෑමක් කියලා තේරුම් අරගෙනත් තියෙනවා. පස්සේ ඒක කියනවා පෞසලයක් රචනය. ඊට පස්සේ කියනවා මට කියලා දෙන්න කියලා. කියලා දෙන්න දෙයක් නැහැ. මූලික උපදේශ ටිකට අහුම්කම් දෙන්න. අපි මෙතෙන්දී කරන්නේ සතිය ඇති කිරීම පමණයි. එතන අදිෂ්ඨාන කතාව කියලා කියන්නේ සතිය සම්පූර්ණ අනිත් පැත්ත. ඊට පස්සේ සතියෙන් සමාජයට යන්න හදනවා කියලා කියන්නේ මේ කුරුම්බ කාලේ කඩලා පොල් වෙන්නේ නැත්තේ ඇයි කියලා. ගහේ කුරුම්බා පොල් වෙන්න ඉඩ තිබේ. කැඩුවොත් පොල් වෙන්නේ නැහැ. නිසා ගහේ තියෙන අරින්න ඕක. ඒතකොට පැහැිනවා. නැත්නම් අමු අමු කාරණ ගියාම තත්තිරි වැටෙනවා. ඔය ගහේම තියෙන. ඒතකොට සතිය සමාධියට යයි. අපි මේක පන්නලා ගත්තොත් සතිය සමාධියක් නැත්නම් සතිය සමාධියටපත් කරගත්තොත් ඒක අමෝරාවක්. ඒක අමු අම ගෑමක්. ගහේ කුරුම්බා පොල් වෙන්න දෙන්නේ නැහැ. ඒ නිසා එතන තියෙන ඥානය තමයි ඔය ඉල්ලන්නේ මටත් මටත් දීලා තියෙන සාංශයටත් ඥානෙ පහළ වේවා කියලා කමන්නේ. ඒ කෙනාටත් ඒ ඥානෙ පහළ වේවා කියලා අපි යනවා ඊගාවට. ගෞරවනීය ස්වාමින් වහන්සේ දුකෙන් මිදීම සඳහා උපදේශක් පතමි. කායික අරමුණ කායික අරමුණක සිත ටික වේලාවක් පවත්වන විට මානසිකාරයන් තොරව අරමුණු පෙනෙන්න පටන් ගනී. මේවා බොහෝ වේලාවට දැනීම, තෙරපීම, ශබ්දය, තාපය, සිතුවිලි, වේදනා ආදියයි. මේවා සාමාන්‍ය ජීවිතයේ අරමුණු මෙන්ම නොව කැබලි කැඩුණු කොටස් ගොඩකි. ගෝජයක් වැනිය. එකින් එකකින් අනෙක් අරමුණට පැනීම කිසිවෙකුට තීරණය කළ නොහැකිය. මේවා දෙස සතිමත්ව සිටින විට ඒවා අඩු වී යයි. දැන් තේරුම් ගත හැකි අරමුණු හමු වේ. ඒවා සාමාන්‍ය අව අවකාශයේ තුල හටගෙන පැවතී නැති වී යයි. ඒ වාද සිතවිලි කෙසේ දැනීම සිතවිලි කෙසේ දැනීම ශබ්ද වේදනා ආදියයි. කියවෙන්නේ නැහැ කියවෙන්නේ නැහැ අහගෙන ඉන්න කෙනාට තේරෙන්නේ නැහැ. ඒ වාද දැන් තේරුම් ගත හැකි අරමුණු. එතන එළිය නෑ ඒක වෙලා තියෙනවා අර ජනේල ගාවට ගියානම් හරි. ඒවා සාමාන්‍ය අවකාශය තුල හටගෙන පැවැත් පැවති නැති වී යයි. ඒ වාද සිතුවිලි කෙසේ දැනීම ඒක හරියට පැහැදිලි නෑ කොහොමද? කෙසේ? කයේ සිතුවිලි කයේ දැනීම, ශබ්ද, වේදනා ආදියයි. මේ ඇතිවීම නැතිවීම ඇත්තද? මේවාට බැඳුණු මමයා ඇති බව පෙනේ තේරේ. ඒ නිසා වෙන් සිදුවන ප්‍රතික්‍රියාවද තේරේ. සතිය මේ අවස්ථාවට නැවත නැවත පැමිණේ. තුරුවන් සරණයි. ඔය රහස් කිව්වට තේරෙන්නේ නැහැ. ආයකට ඇහෙනවා පිටපතින් නැහැ. මයින්ඩ් එකට යන ස්වාමීන් වහන්සේ. ඒක පැහැදිලි. නෑ ඒක මේ ලියපු එකනම කියවන්න දුන්නා හරියට. ඔය ඒක යන්නේ ඒක යන්නේ ඊගාවට. ගරු ස්වාමීන් වහන්සේ විතක්ක ਵਿਚාර අතහැර දමන අවස්ථාව කුමක්දයි තීරණය කිරීම එකිනෙකා විසින් අත්දා බලා හඳුනා ගත යුතුයයි ඔබ ප්‍රකාශ කළා. විතක්ක ਵਿਚාර යනුවෙන් අදහස් වෙන්නේ පිම්බීම හැකිලිම හෝ ආශ්වාස ප්‍රාශ්වාසය ලෙසින් මෙනෙහි කිරීම අතහැරීමද දෙවෙනි ප්‍රශ්නය එය අතහැරීමට විතක්ක ਵਿਚාර within brackets කුමන උපක්‍රමයක් භාවිතා කළ යුතුද යන්න පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තුන් සරණයි. මෙනෙහි කිරීම කියලා තමයි සාමාන්‍ය ගැමි විවහාරේ නැත්තම් අපේ සාමාන්‍ය වචනේ කියන්නේ. කියන්නේ අරමුණට හිත දැන්වීම. ඉතින් අල්ලාගත්ත දෙයක් අතහරින්න උපක්‍රම ඕනේ අල්ලන්න උපක්‍රම ඕනේ. අතහරින්න මොනට උපක්‍රම? දැන් අල්ලාගත්ත කටියට තේරෙනවද දැන් අතහරින්න තියෙන අමාරු? සාමාන්‍ය කියන දවසක මේ විවාහ රෙජිස්ටර් වෙනවට වැඩිය ප්‍රමාණයක් දික්කසාදාල රෙජිස්ටර් වෙනවලු මේ දවස්වල. බඳිනාට වැඩිය දික්කසාද ඉල්ලනවලු. ඔය හිතෙන් තරම් උඩරට කසාදේ ලේසිලු. පාතරට කසාදේ අමාරුයි. දික්කසාදේ. අපිට ප්‍රශ්න නැහැ. අපි රෙජිස්ටර්ඩ් බැචලර්ස්ලා. මයින් ඇහුවොත් එහෙම කොහොමද අතාරින්නේ කියලා දිනවා. ප්‍රශ්න නැහැ. අතල්ලා නේ. නිසා අතහැරීමේ නෑ කිසිම කලාවක්. ඇල්ලීමේ කලාව තියෙන. ඒ නිසා විතක් ਵਿਚාරේ අල්ලන එකයි මහසී සාඩු අපිට ගැන්නේ. ඊට පස්සේ කෘත්‍ය හමාරනාට පස්සේ කන්ද ඉවරනාට පස්සේ හැරමිටි විසි කරන්නයි කියනවා. අපි හැරමිටි අරගෙන යනවා. එළ පහුණාට පස්සේ හැරමිටි විසි කරාට ප්‍රශ්න නැහැ. මේ හැම උපකරණයකම තියෙන්නේ ප්‍රයෝජනෙ ගත්තට පස්සේ ඒක තියන්න ඕන අපි නැහැ. ඒක પરම්පරාවට ගෙනියන්න සූනේර එකක් දාලා ෂෝකේස් එකේ තියානින්. ඒක තමයි අපි ළඟ ගොඩක් එකතු වෙලා තියෙන්නේ. ඇති වැඩක් තියෙන දේවල් නෙමෙයි. ආගම කියන්නේ 100%ක් මෙච්චරයි. පාවිච්චි කරමු ටූල්ස් ටික. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තියලා එන ගහන්න ගත්ත කුරුසෙටනේ ඔය වඳින්නේ. ඒ පැත්තේ කෙනෙක් කියනවා බැරි වෙලා පිස්තෝලෙන් බෙර තිබ්බනම් අපි පිස්තෝලයක් එල්ලන්නේදී කියලා. ඔක ටෝචරි මැෂින් එකක්. ඒක දැන් සිම්බල් එකක් වෙලා. ඒ වගේ අපිට හම්බෙන විතක්ක ਵਿਚාරය හම්බුනොත් ඒක බිම තියන්නේ නැහැ. මොන එක දුන්නත් ආයුධය පාවිච්චි කරන්නේ අන්තිමට ආයුධයට ප්‍රේම කරන්න පටන් ගන්නවා. ඒක තමයි ආගම කියන්නේ. විප මේ යෝනිසමනස්කාරය කියලා කියන්නේ ඒ ප්‍රයෝජනේ වැඩි ගත්තා ආහරි වේවහර කියලා කියන්නේ. උදාහරණයක් වශයෙන් කියනවා කෙලි ජීවත් වෙන තපුසේ තවුසෙකුට නැත්තම් ආම්තු කෙනෙකුට හොඳට ඉර නැගගෙන ඉන වෙලාව ගඟක් අහින තියෙන තැනින් තලාවක පරියන්කයක් ගහන්න හිතනවා. ඉතින් ළඟ තියෙන පිදුටියක් ගෙනත් දාලා ගහක් මුල වාඩි වෙලා ඉතින් ඒ කැමැති කාලයක් කැමැති ධ්‍යානයකට ඉඳලා යනකොට අර පිදුරු ටික අරගෙන යන්න උත්සාහ කරන්නේ නැහැ. මේ පිදුරු ටික තෙමෙයි, වේයෝකයි ප්‍රශ්නයක් නැහැ. ඒකත් ඇල්ල ඒ ආර්ය විවහාරය කෙරුවා ගියා. ඒකට එයාට අර ඒකත් එක්ක බැඳීමක් ඇත්තේ. ඒක ලොකු ඇත්තම මොකක් උදව් කරපු දෙයක්. නමුත් එතනින් ඉවරයි. අනිත් වගේ විතක්ක ਵਿਚාර පාවිච්චි කරන්නේ ගොඩක් අරමුණු තියේදී එකට හිත යොමු කරන්න. ඒක පුරුදු වුණාට පස්සේ අපි ගොත් බයිසිකලේ නැගලා පදින්න බැරි නම් අපි කාට හරි කියන පොඩ්ඩ අල්ලගෙන ඉන්නේ කියලා පදලා පුරුදු වෙනවා. ඉතින් පුරුදු වුණාට පස්සේ අල්ලන එක නෝන්නේ. පුරුදු වෙනකන් අල්ලන එක නෝන්නේ. පොඩි එකා නැගිටිනවා අපි දඬුවට ගහලා දෙනවා නැත්නම් අත්තර ගහලා දෙනවා. අත්තර ගහලා පොඩි එකා නැගිටට පස්සේ අත්තට ඕනේ නැහැ වගේ මේ විතක්ක ਵਿਚාර හෝ ප්‍රීති සුඛ ඒකග්ගත ආදී දේවල් හෝ ඔක්කොම ඒ තැන පහු කරන්න අවශ්‍ය කරන උපකරණ නැත්නම් ටූල් කිට් එකක්. අපි මේ ටූල් කිට් එක අරගෙන විදින එකයි මෙතන තියෙන දෝෂේ. ඒක නිසා ඒක පාවිච්චි කරන්න ඕනේ කොතනද? ඒකේ කෘත්‍යය මොකද්ද? කොතනදීද ඒක හැලෙන්නේ කියන එක තමයි මේකෙන් තේරෙන්නේ. අරමුණු බොහෝ රාශියක් එනකොට එක අරමුණකට හිත නැංවීම සඳහා අපි අරමුණේ නම කියලා කතා කරනවා. අපි ඉස්කෝලේ ගියාම පළවෙනි පන්තියේ පීඩ ටික e ඉවරච්චාම e අපි ඉන්න කාලේ ටීචර් නම් අඬ ගහනවනේ. මේ සරත් කියනකොට නිමලට අත උසන්න බෑනේ. ඉතින් අත උසපුවන් දන්නවා අය ඇවිල්ලා ඉන්නේ නැත්තම් ඇබ්සන්ට් දාන. ඒ වගේ පන්ති ගොඩක් ඉන්නකොට නමාන ගහිල්ලෙන් තමයි අපි මාක් කරන්නේ. ඒ වගේ අපි හතට අරමුණු ගොඩාක් එනකොට අපිට කෙලස් අඩු අරමුණට හිත යොදන්න ඕනේ නෑ. අපි ඒ නාය අරමුණට නම කියලා අනගන්න. ඒක තමයි මිහිඳු මහරහතන් වහන්සේ දෙවනම් පිටරජුන කෙරුවේ නම කියලා කතා කරා. කතාවන එල්ලුම් කාලේ හිටියකෝ මගේ නම කියලා කවුද කතා කරන්නේ. ඒකෙන්ම දැපෙන වැටෙනවා. රජුනන මචං කියලා කතා කරන කවුද? තිස එල්ලුම් කෑ මගේ නම කියලා කතා කරනවා සමනාමයන් මහරජ ජම්බුදීපා ඉදාගතා. එතනින්ම බුද්ධ ආගමට යන මුළු ලංකාවම එක්කෙනෙක් නම කියලා කතා කරපු නිසා. නිසා ඒ අර සීයේ බලමයි මේ පොතේ ඒ සෝහන්සේ කියනවා යක්කුණ්ඩත් ඕනේ යකගේ නම කියලා කතා කරොත් ඌ බය වෙනවා. දිව්වොත් පස්සේ එළවනවා. ඌ දන්නවා මේ කොන්දපණ නැති කියලා. නම කියලා කතා කරන්න කියනවා. උඹ සීරියා කාද උඹ ඔඩ්ඩි මාසිනාද උළුව කහගෙන ඔව් කියනවා. මු යක්කු බොරු කියන්නේ නැහැ කියලා එක තැනක් කියනවා. තව තැනක් ගම බොරු කියනවා කියලාත් කියනවා. ඕනෙම කෙලෙස් එකට නම කියලා කතා කරනවා. ඕනෙම Tamanට නික්ලේශී අරමුණක් ඕන නම් ඒකෙත් නම කියලා කතා කරන්නේ. ඒකට අපි කියනවා විතක්කය කියලා නැත්නම් අරමුණට හිත නැංවීම කියලා. ඉතින් නම කියන්නේ නැතුව එයා අඳුර ගන්න පුළුවන් නේද දැන්? හලහකොන් එක මං අඳුර නැති කාලයක් තියෙනවා. අන්තිමට පස්සේ හලහකොන් කියලා තමයි නම දැන්. පස්සේ වින්සන් කියලා නම දැන්. දැන් මොකා කිව්වත් මේ හොල්බන බව දන්නවනේ. දැන් නම කියන්න ඕනේ නැහැ. හලහකොන් කිව්වත් වින්සන් කිව්වත් ඌ නම් කියලා නම් අඳ ගන්න ඕන කමක් නැහැ. අපි ඉතින් pet name එකක් දාගන්නවා. එහෙම නැත්නම් ඒ වගේ නම කියන්න ඕනේ උසාවියකට ඇඟපු ගමන්, පන්තියට ආපු ගමන් හරියට නම කියලා කතා කරනවා. ඉතින් ඒක ඕන් නැති වෙලාවක් එනවා ඇසුර වැඩි වෙනකොට. එතකොට ඒක අතාරින්න ඕනේ. අන්න ඒ ඒ ක්‍රමේ තමයි මේකේ තියෙන්නේ. කර ස්වාමින් වහන්සේ දනිස්වල හෝ ශරීරයේ වෙනත් වේදනාව ගැන අකමැත්තෙන් හෝ ද්වේෂයක් ඇතිවීමට කෙලස් ඇතිවීම කෙලස් ඉපදවීමක්ද එසේ නැත්නම් අකුසලයක්ද මොකද හිතෙන්නේ ද්වේෂයක් ඇති වෙනවා නම් එතන මම කියන්නේ මම ඩ්‍රයිවර්ට දාන්නේ ප්‍රශ්න ඒ කීප එකකට උත්තර ලැබුණා දන්නේ නැහැ කියන්නේ අහන්න බෑනේ දැන් මේ වැඩේ කරුවට පස්සේ ඊට කීප එකකට අත උස්සන්නෙම නැහැ ඇයි කියේ ඔව් ඔව් ඔච්චරයි උත්තරේ ඔව් අපි යනවා ඊගාට. ලියපෙක් කනහද? අනිත් ඉවර කරන්නකෝ. ඉවරයි. හරි. එනහර මේ අපි කියව ගන්න බැරි එකක් තියෙනවා කැපිටි ලියපෙක් කන ඉදිරියපත් වෙන්න. එතකොට එයා ඉදිරියපත් කරાવી නොපැකිලා හරි. මයික් එකත් එක්කම යනවා. සානස් වම සානසේ ප්‍රශ්නේ මම මුලද කිව්වේ මේ අය කියන්නේ දැන් ඇඟේ කුතන්ට හරිය හිත යොදාගෙන ඉන්නකොට ඊට පස්සේ සතිය හට ගන්නවා සතිය කියන්නේ මේ ඒ අරමුණු පේන්න පටන් ගන්නවා හොඳට ඊට පස්සේ අරමුණු එකින් එකට එකින් එකට මාරුවෙන් මාරුවට යනවා දැන් මේ ටිකක් වෙලා යද්දී ඒක අර ගෝජයක් වගේ පේන්න පටන් ගන්නවා ඒ කියන්නේ සද්ද රූප එහෙම නැත්නම් ඇඟේ මේ හැපීම් මේ ප්‍රශ්නයන් සීතලන් ඒවා අර සාමාන්‍ය කියන්නේ අපි සාමාන්‍ය ජීවිතයේ අරමුණක් දකිනකොට ඒක සම්පූර්ණයෙන් පේනවනේ. මේක සීතලක් හොඳට පේනවා. එහෙම නැත්නම් සද්දයක් නැහැ. සද්දය සම්පූර්ණයෙන් ඇහෙනවා. තේරුම් ගන්න පුළුවන්. මේක එහෙම තේරුම් ගන්න බෑ. සිතුවිල්ලක් වුණත් ඒක කොටස කොටසක් තමයි පේන්නේ. එහෙම එකින් එකට වේගෙන් ගිහිල්ලා ඊට පස්සේ ආපහු හිත ටිකක් ටිකක් වෙලා යද්දී ඒකත් සතින් බලාගෙන ඉඳද්දී හිත තැම්පත් වෙනවා. තැම්පත් වුණාට පස්සේ අර එන මේ අරමුණු හැබැයි ඊට පස්සේ එනවා පැහැදිලිව නිකන් අවකාශයක පාවෙන දේවල් වගේ එකින් එකක් ඇවිල්ලා හිටන් ඊට පස්සේ ඒක ඉවරලා තව එකක් යනවා තව එකකට යනවා ඒ ඒකින් එකට මාරු වෙනවා මේ ඒවත් ඒවා හැබැයි ටිකක් තේරුම් ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි තුන් සිතවිල්ලක් නම් ඒක මේ අතීතයේ දෙයක් නම් ඒක හොඳට ඇවිල්ලටන් ටිකක් වෙලා තිබිලා ඊට පස්සේ නැති වෙනවා. දැන් මේ ප්‍රශ්නේ තමයි ස්වර්ණාසේ දැන් ඒ මොනවා ආවත් ඒක අර ස්වර්ණාසේ අර ඊයේ කිව්වා වගේ අර මලකට සුවඳ ගෑවිලා තියෙනවා වගේ. එහෙම නැත්නම් ගහක හිවෙන්නලා තියෙන මේ තියෙන වගේ හැම දෙයක් තුළම මමයා කියන එක එතන දැවටිලා තියෙනවා කියන වගේ තේරෙනවා. ඉතින් ඒක නිසා ඒකට ප්‍රතික්‍රියාවකුත් ඇති වෙනවා. ඉතින් මේක තමයි දැන් තියෙන. ඒක මේ නැවත නැවත සිද්ධ වෙනවා. ඒ කියන්නේ භාවනා කරද්දී නැවත නැවත සිද්ධ වෙනවා. ඒක හොඳක් විදිහට තමයි පේන්නේ. නැත්නම් ප්‍රශ්නයක් වැඩි වීමක් අරියාදුවක් විදිහට පේන්නේ. නැත්තම් උත්තරයකට ගාන හැදීගෙන හැදීගෙන උත්තරයට කිට්ටු කරනවා වගේද තේරෙන්නේ. ඒක හොඳක් විදිහට තේරෙන්නේ සවන්ස අපි සතිය මේ කියන්නේ දිනු වෙනවා වගේ කියන එක තමයි මට හිතෙන්නේ සවන්ස. නමුත් අර දැන් මම අහලා තියෙනවනේ සවන්ස මේ දැන් මේ මමයා කියන එක තියෙනවා නම් ඒක ඒක තමයි මේ දුකට හේතුව කියලා. ඉතින් ඒක ඇත්තට මේකත් රිෆයින් කරන්න ඕනේ. ඒක සුද්ධ කරලා කියන්නේ මමයා තිබුණාටම දුකක් නැහැ. මෙතන මමයා මමයක් ඉන්න බව දන්නවනම් ඒක ඥානයට හේතු වෙනවා. දන්නේ නැතුව මම ආවොත් මම අපි අධිකාර අපි පාලනයට ගන්නවා. මම ආවත් දැනගෙන ප්‍රශ්නේ නැහැ. එතකොට යාව වැඩකට ගන්න පුළුවන්. එයාගේ අපේ සීලය පිළිබඳ වැඩ ගන්න මම ඉන්න ඕනේ. හික්මීමක් ඇති කරන මම ඉන්න ඕනේ. ඒ මම වැඩ ගන්න පුළුවන් මමයට නාස්ලනෝ දාගත්තට පස්සේ. නාස්ලනෝ දැනිවේ නම් කොතෙන්ද මූ වෙන්නේ මොකද්ද කරන්න වැඩේ කොහොමද යන්නේ කියන එක දැනගන්න ඕනේ. දැන් අපි එදිනදා ජීවිතයේ අරමුණු අල්ලනවායි කියලා කියන්නේ බොහොම ආසාවෙන් යුක්තව අරමුණු අල්ල ගන්නවා. එතකොට අපිට ඒ අරමුණ විතර අනික් අරමුණ නැහැ. භාවනා කරනකොට අරමුණු ඔක්කොම සම වෙනවා. උහි එනවා යනවා පේන්න පටන් ගන්නවා. එතකොට ඒකම අරමුණට වැඩිය අනික් එකක් හොඳයි. මොකක්වත් නැහැ. එතකොට සතියෙන් යුක්තව තියෙන. ඊට පස්සේ ඕනනම් ඒක ඇතුළත එකකට හරියට අවධානය යොමු කරන්න පුළුවන් ගතියකුත් වෙනවා. අවුල තියෙනවා. සතියෙන් අරමුණු ගන්න පුළුවන්. කොයි එක ගත්තත් පේනවා. ඒ අරමුණු අතර ಜಾති ભેද ආගම් ભેද ඔක්කොම තියෙන්නේ සංඥාකරණය මත. අරමුණු කවදාකවත් මූලික වශයෙන් සංඥා වෙලා නැහැ. මම මේකට සංඥා දාපු ගමන් තමයි මාත් එක්ක කොමිට්මන්ට් එක පටන් ගන්න නැත්නම් මමත් එක්ක සම්බන්ධය පටන් අරගන්න. ඉතින් අපිට තේරෙනවා නම් අපිට අරමුණක් තව එකකින් වෙන් කරන සංඥා දාන්න නැතුව බෑ. සංඥා දානවා. දානවත් එක්කම මම අරමුණ නම් කරනවත් එක්ක මාවත් මැට් එක් විදියට නම් වෙනවා. මෝඩෙක් විදියට මාවත් නම් වෙනවා. ඒ බව දන්නවනම් ඒ හරහා තමයි අපි මේ යාන්ත්‍රණය තේරුම් ගන්නේ. ඉතින් මම මේ නැති කරන්න උත්සාහයක් නැහැ. අපිට විශේෂයෙන්ම නිකන් අභියෝගයට කියන්න පුළුවන්. අපි කොහොමද සිල් රකින්නේ මම මේක නැතු? අපි කරන ශික්ෂණය මම හරහා වෙන්නේ. නමුත් එතකොට එජෙන්ඩා එක දැනගන්න යන්නේ අපි. දන්න තැනකට මම දැන් සාමාන්‍යයේ භාවනා නොකරන එකනාගේ මම යාගේ න්‍යායපත්‍ය කවුරක්වත් දන්නේ නැහැ. එයා අපි කොහෙට ගෙනියනවද කියලා දන්නේ නැහැ. ඒ නිසා අපි දැන් නොදන්න න්‍යාය පත්‍රයක් නැතුව වැඩ කරන කර්ම ශක්තිය, චිත්තජ ශක්තිය, උතුජ ශක්තිය, ආහාර ශක්තිය වෙනුවට දැන් මේක සතියට යට කරලා දැන් ඊට පස්සේ මෙහෙවීමක් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි ওই භෞතික විද්‍යාව උගන්වන්නේ වේගය සහ ප්‍රවේගය කියලා දෙකක්. වේගය කියලා කියන්නේ අසංවිධිත ශක්තියක්. ප්‍රවේගය කියන්නේ දිශාගත ශක්තියක්. ඒ දිශාගත ශක්තියෙන් ඕනේ ශක්තියක් ඇති කරන්න පුළුවන්. ගලන වතුරක් හරියට බඩ දෙයක් දිගේ ගෙනිලා මිශ්‍රණයකට දැම්මට පස්සේ ජල විදුලිය ඇති කරන්න පුළුවන්. ඒ වගේ අපේ හිතේ තියෙන අදාන්ත දමණය වෙච්ච නැති චාරයක් නැති හැසිරීම. හැබැයි ශක්තියක් ඒක. භාවනාදී ඔක්කොම ඒක නිකන් දිශාගත කරනවා. දිශාගත කරනවා කියලා කියන්නේ නතු කරගන්නවා. ඊට පස්සේ ඒකෙන් අපිට අවශ්‍ය ශක්තියක් බවට අවශ්‍ය කෘත්‍යයකට යොමු කර ගන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒ නිසා මෙතන මමයට විරුද්ධතාවයක් අපි ළඟ නැහැ. අපි දන්නවා එයා සෑහෙන දුරට යනකම් එයාගේ වැඩ ගන්නවා. හැබැයි ඌ මං කියන දේ අහන මට්ටමට එහෙම නැත්නම් කීවා කරන මට්ටමට ගන්නවා කියලා කියන්නේ. අර අසංවිධිතව තිබුණ එක සංවිධානාත්මකව වේගයක් ප්‍රවේගයක් බවට පත් කරගන්නවා. අදාන්ත වූ වේගය දිශාගත වෙච්ච ප්‍රවේගයක් බවට පත් කරගන්නවා. ඉතින් ඒකට යාර කියනවා හික්මිච්ච මිනිහෙක් නැත්නම් ශික්ෂාගරුක මිනිහෙක් සංස්කෘතික ගතක මිනිහෙක් ඕන දෙයට යොදා ගන්න පුළුවන්. ඒ නිසා මම මේට විරුද්ධව යනවා කියලා කිව්වොත් අතරමැදි අවස්ථාවේදී too much ඕනට වැඩි පැනලා ගිහිල්ලා අපිට ඕන කරලා තියෙන මමයට ලාස්ල නුවක් දාගන්න එක විතරයි. මේ මේ වල් ලස්සයට නැත්නම් මේ වල් මේ කුළු මීමට නාශනුවක් දාගන්න. ඒක කුළු මීම නාශනෝ නැති වෙනකොට උගේ ශක්තිය අපිට හානි කරයි. නාස්ර දැම්මට පස්සේ උගේ ශක්තිය අපිට හිත කරයි. ඕනේ වැඩක් ගන්න පුළුවන්. අයින ගුණා උන්තර බරා දිනවා. අනින් නැති ගුණා මහ කම්මැලියා. උගෙන් ඌ නාස්රව දැම්මත් ඇති වැඩන්නේ. ඒ නිසා අඟුලිමාලට එහෙම උදේසේ දැම්මට පස්සේ නාස්ලනු මහේ දාක්‍ය මහරහතන් වහන්සේලා අතර පළවෙනි තැන දෙනවා. ඒ නිසා එතන මම යා නාස්ලනෝ දාගන්නilla මෙතන කරන්නේ. එතකොට අපිට ඕනේ එජෙන්ඩා එකට යොදා ගන්න පුළුවන් යාව. එහෙම තමයි හිට්ලර්ලා හැම වැඩ අරන් තියෙන්නේ. ඔය ලෝකේ ඕනම රටක ඉන්න මේ ජාතික වීරයෙක් දිහා බලන්න හැම කෙනාම ওই ටෙක්නික් එක පාවිච්චි කරලා තියෙනවා. ඒගොල්ලෝ අදාන්ත ශක්තියක් තිබිලා තියෙනවා. ඒ ශක්තිය මොකද්දෝ ක්‍රමයට තමයි ගැළපෙන ක්‍රමයට දාන්ත සාන්ත දාන්ත කරගත්තට පස්සේ જાතියක් මෙහෙවන්න පුළුවන්. අලුත් නිෂ්පාදන හොයා ගන්න පුළුවන්. ඒ නිසා මේක දිශාගත කිරීමක් තමයි අපි මේ මේ භාවනාදි කරන්නේ කියනවා මේ කාන්දම් කෑල්ලක් ගත්තාම ඒ කාන්දම් කෑල්ලේ යකඩ අංශු මේ කාපට් එක වගේ එහාට මෙහාට කලවම් වෙලා තියෙනවා. අත් ඒක එක තැනක තියලා කාන්දමක් දිගේ මෙහෙම ඇදගෙන යනකොට ඔක්කොම අංශු දිශාගත වෙනවා. දිශාගත වුණාට පස්සේ ආ එල්ලුවාට පස්සේ හැරෙන්නේ උතුරට විතරයි. දිශාගත වෙලා නැත්තම් යකඩේ කොයි පැත්තේ හැරෙයිද කියන්න බෑ. ඒක කෙරෙන්නේ මොකද්ද? තව සත්පුරුෂයෙක් ඇතිලි ඇතිලි ඉන්නවනේ. ඇතිලෙනකොට ඉබේම හරි යකඩ අංශු දිශාගත වෙනවා හිතනද යකඩ අංශු නෙවෙයි තියෙන්නේ ටෙස්ට් ටියුබ් එකට දාපු යකඩ කුඩු ටිකක් කියලා හිතන්න. එතකොට යකඩ බාහිර එකට වැඩි ඉක්මනට කුඩු ටික දිශාගත වෙනවා. පොඩ්ඩක් හොල්ලපු ගමන් ඉවරයි. තේරෙනවද මම කියන කතාව තේනවා? ටෙස්ට් ටියුබ් එකට යකඩ කුඩු ටිකක් දාලා යකඩ කුට් ටිකේ හොඳට කාන්දමක් අතුල්ලන්න ඝන යකඩයකට වැඩිය බාහිරකට වැඩිය ඉක්මනට කාන්දම් වෙනවා. හැබැයි මේක බිම වැටලා හෙල්ලිච්ච ගමන් ආයේ අර නැතිය නැති වෙලා යනවා. ඒ නිසා යකඩ කුඩු කාන්දම් කරනවා වගේ තමයි ගිහියන්ගේ භාවනාව. ඒ ගෙදර ගියම ආයේ හොල්ලලා අතහැරියට පස්සේ ආ උතුර දකුණු මාරු වෙලා යනවා. යකට බාහිර එකක් කෙරුවොත් අමාරු අතර ලේසි නෑ. උංගා කතුල්ලන්න ඕනේ කාන්දම් වෙන්නේ. හැබැයි රත් කෙරුවොත් බිම වැටුනොත් අයින් වෙලා යනවා. ඒ නිසා මේ දිශාගත වීම මේ උතුරු දකුණ දිශාගත වෙච්ච ගම එකේ ලකුණක් පහළ වෙනවා. මැදින් එල්ලපු ගම හැමදාම හැරෙන්නේ උතුරට. කොච්චර පයින් ගැහුවත් හැරෙන්නේ උතුරට තමයි. අනේ වගේ මේ අපි ළඟ තියෙන මේ අන්තු ටික දිශාගත කරන්නයි අපි මේ උත්සාහ කරන්නේ කරනවා ආය හැලෙනවා ආය කරනවා ආය හැලෙනවා ඉතින් ඒක ඒක දිශාගත වුණාට පස්සේ ඒකට ස්ථිර ලකුණක් හිටිනවා ඒක හැරෙන්නේ විමුක්තියට පමණමයි විමුක්ති රසෙ එන්න පටන් ගන්නවා එදාට බිලා හරි නේද ඔව් අපි පැය කාලක් විතර වැඩිපුරත් අරන් තියෙනවා. ඒ නිසා අපි එහෙනම් මෙතනින් අපේ ධර්ම සාකච්ඡා නිමාව සටහන් කරනවා. විනාඩි 45කට පොඩ්ඩක් වැඩි කාලයක් තියෙනවා අපිට සක්මන් භාවනාව සඳහා අපි නැවත එතකොට තුනමාරට රැස් වෙනවා පරියන්ක භාවනාවකට. ඒ මතක් කිරීමත් එක්ක අපේ ධර්ම සාකච්ඡා නිමාව සටහන් වෙනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු